අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 116 වෙනි නේවාසික භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි ආරම්භය බලා ගන්න ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශීලමු දෙනා මේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා සච්චිකා තබ්බා චත්තාරි සාමඤ්ඤ ඵලානීති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනාවකට විශේෂයෙන්ම නේවාතික භාවනා වැඩමුළුවකට මුළු දී ගත කරන වෙලාවේ අපි බලාපොරොත්තු වෙන ඒ ඵලය ලබා ගැනීම සඳහා අපි සාමූහික වශයෙන් ඒ වගේම පෞද්ගලිකව ඒ වැඩේට ශක්ති ප්‍රමාණෙන් අනුග්‍රහ කරනවා එහෙම නැත්නම් සප්පාය කරුණු සලසලා දෙනවා ඒ මොකද අපට ජීවිතේක හම් වෙන කලාතුරකින් මේ වගේ නේවාසිකව ඒ සඳහාම අපකප වෙලා භාවනාවක් කරගන්න ලැබෙන්නේ. ඉතින් හම්බ වෙච්ච වෙන් කරගත්ත වෙලාව ඉදමේ උපරිම ප්‍රයෝජන ගණ්ඩත් එහෙම නැත්නම් හිත උපරිම වශයෙන් සම්මාදිට්ඨියෙන් ඍජු කර ගණ්ඩත් සෑහෙන උපස්ථානයක් ඒකට කරන්න වෙනවා. සෑහෙන අනුග්‍රහයක් ඒකට කරන්න වෙනවා. සෑහෙන සප්පාය කරනු සැපේලවන කරනු එලවලා දෙන්න ඕනේ. ඒකට තමයි අපි සාසනය කියලා කියන්නේ. ඉතින් සාසනයක් නැති කාලේ නම් අපිට මේ අවශ්‍යතාවයක් තිබුණත් මොකද්ද කළ යුත්තේ කියලා ඒක ගොනුවක් ඇත්තේ නැහැ. නමුත් සරුවච්චන් වහන්සේ තමන් වහන්සේ වශයෙන් ඒ මනුස්සාත් ප්‍රතිලාභයක තියෙන උතුම්ම ඵලය සාක්ෂාත් කරගෙන ඒක සඳහා අනික්යත්ව උනන්දු කරා විතරක් නෙවෙයි ඒ උනන්දුවේ නැත්තන් සඳහා කළ යුතු යුතුයකම් කලයුත්ත පුළුවන් තරම් දන්නා භාෂාවෙන් එහෙම නැත්නම් සාමාන්‍ය මේ සම්මුති ඥාණයට දාලා අවුරුදු 45ක්ම දේශනා කරා සමහරට එක පුද්ගලෙක් අරබයා සමහරට ගමක් නගරයක් අරබයා හැම දේශනා කරා. අන්නේම දේශනා කරපු ධර්ම කොටාස ਸਰවචනාතිගේ අවසාන කාලේ වෙනකොට සාරිපුත්‍ර ස්වාමීන් තේරුණා උන්වහන්සේගේ තාවුෂ ගෙවිගෙන යනවා සරුවචනාංශගේ සරුවචනතා කෘත්‍යයේ නිම වේගෙන යනවා ඉතින් මේ දේශනා කරපු දේවල් ගොනු කරලා නැහැ දේශනා කරපු දේවල් ප්‍රස්ථාරගත වෙලා නැහැ ඒ නිසා උන්වහන්සේ උත්සාහයක් කරගෙන තියෙනවා සරුවචනාංශේ ජීවමාන ධර්මානව ඉන්න කාලෙම මේ ඥාන ප්‍රස්ථානය නැත්නම් ඥානීය පිදු කිරීම ගොනු කිරීම පිළිබඳව පොඩි උත්සාහයක් කරනවා. ඒක එසේ මෙසේ කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට සරුවචන් වහන්සේ ධර්ම සීනාධිපති කියන නැත්නම් අග්‍ර ශ්‍රාවක දකුණත් සව් වශයෙන් නම් කරපු නිසා උන්වහන්සේ යට කරන්න කෙනෙකුත් නැහැ. ඒ වගේම සරුවචන් වහන්සේ පුද්ගලයෙක් වශයෙන් ඒව එහෙම ගොනු කරලා පොත් කරලා කියලා දෙන්න තරම් වෙලාවකුත් නැහැ. ඒක නිසා මේ සාරිපුත්‍ර ස්වාමීන්ගේ අවස්ථානුකූලව සිදුවෙච්ච මෙහෙය මුළු මානවයාගේම ඥානය පිටු කිරීම සම්බන්ධ පළවෙනිම ලෝක ඉතිහාසයේ සඳහන් වෙන සිද්ධිය. මේකද ඥාන විභාගය කියලා කියනවා, ඥාන ප්‍රස්ථානය කියලා කියනවා, ඥානෙ පිටු කිරීම කියලා කියනවා. ඉතින් ඒ කරලා ඒ විදිහට මේක පිටු කරලා උන්වහන්සේ තමන්ගේ සප්‍රක්‍මචාරින් වහන්සලත් එක්ක මේක හදා බෙදාගත්තා. ඒ හදා බෙදාගත්තට පස්සේ මේක සරුවචන් වහන්සේගේ අවධානයට ලක් වෙනවා. ලකුණාට පස්සේ සරුවචන වංශයෙන් කිසිත් මේකට ඌනපූරණයක් අඩු පාඩු සකස් කිරීමක් නැති නිසා මේක තිබිච්ච කරුණු ගොනු කිරීම සම්බන්ධව සරුවචනසිගේ අනුමැතිය ලැබුණා වාගේ පේන්න තියෙනවා. ඒ විදිහට කරව ප්‍රයත්න දෙකක් දීඝනිකායේ අවසාන සූත්‍ර දෙකේදී පේන්න තියෙනවා. අවසාන පළවෙනි සූත්‍රයේ තියෙන සංගීති සූත්‍රය කියලා මේව එකතු වෙලා සංගායනාවක් කරනවා නම් සංගායනාවේ වැඩසටහන සැකිල්ල මියේ මෙහෙම විය යුතුයි කියලා සාරිපුත්‍ර ස්වාමීන් ප්‍රථම වතාවට යෝජනා කරනවා. යෝජනා කරලා සංගායනාවේදී මේකට දන්න කියන සාක්ෂිකාර ඔක්කොම එකතු වෙලා එකේ කරුණු පොතක් හදන්න කියලා තියෙනවා. දෙකේ කරුණු වලින් පොතක් හදන්න කියලා. තුනේ කරුණු වලින් කියලා 10 ඉඳලා 11 එකේ ඉඳලා 11 දක්වා පොත් 11කට සම්පූර්ණ පිටු කරලා තියෙනවා. ඒකට කියනවා සංගීති සූත්‍රය කියලා. ඒක තමයි දවස් 100ක් ਸਰවචනාසිකේ පරිණිරවාණේ දවස් 100ක් කියතන ඉස්ලාම ඒතකොට සාරිපුත්තු සාංශිනේ එතකොට මහා කාශ්‍යප මහරතන් වහන්සේ ප්‍රධාන කරගෙන 500ක් මහරතන් වහන්සේලා පළවෙනි සංගායනාව කරන්න ඉස්සරලා මේ සංගීති සූත්‍රය සංග්‍රහ කිරීම කොච්චරක්නම් ඥානයේ පිබිදීමක් ඥානී ව්‍යාකරණ සකස් කිරීමක් සහ ඉදිරි ජනතාව කෙරෙහි අඩුපාඩුවක් නැතුව මේ යුග પરම්පරා රාශියක් කරා අවුරුදු 2600ක් කරා එන්න මේකට පන්නරය අරන් දීලා තියෙන හැටි බලනකොට සාරිපුත්‍ර සාංශට විශේෂ ස්තුතියක් හිමි වෙනවා මෙච්චර මේසා රාජකාරි ගොඩක් කරන ගමන් ඉදිරිය ගැන සලකලා කරලා තියෙන වැඩ. ඒ වගේම සාසනීය පැත්තෙන් ඒ ඒ වකට හිටපු භික්ෂුන් වහන්සේලාට සාසනික වශයෙන් කරපු වත්පිළිවෙත් යන බලනකොට හිතා ගන්න බෑ ඒක ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලා පාරමිතා පුරාගෙන ඇවිල්ලා සම්පාදනය කරපු කටයුත්තක්. ඊට පස්සේ මේ සංගීති සූත්‍රයට පස්සේ තියෙන සූත්‍රය තමයි අද මම මාත්‍රකාවට කරුණ උපුට ගන්න ඉස්සරහින් තියාගත්ත ඒකට දසුත්තර සූත්‍රය කියලා තියෙනවා. ඒක ඊටත් වැඩිය සංවිධානාත්මකයි. එකේ පොතේ කරුණු 10ක් තියෙනවා දෙකේ පොතේ කරුණු 10ක් තියෙනවා තුනේ පොතේ කරුණු 10ක් තියෙනවා 4 5 6 7 8 9 10 කියලා පොත් 10ක ප්‍රශ්න 10ක් අහලා ප්‍රශ්න 10ට උත්තර 10ක් දෙනවා ඒක අර ඉස්සල්ලා ගොනු කරපු එක හරියට 7 10 10 කොටුවක් තියෙන වගුවකට සම්පූර්ණ තොරතුරු දැම්මා වගේ උදාහරණයක් වශයෙන් කියනවා නැත්නම් කියන්න පුළුවන් එක බුද්ධ දේශනාව 10ව 10කට දාලා තියෙනවා. ඒ නිසා මේකට දසුත්තර සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. ඒකේ සංගීති සූත්‍රයත් මේ අපි මාතුකාට ගත්ත දසුත්තර සූත්‍රයේ වෙනස තමයි සංගීති සූත්‍රේ කරුණුගුණ කිරීම අතින් සුවිශේෂත්වයක් දානවා. මේට දෙලිය කරුණු තියෙනවා. නමුත් දසුත්තර සූත්‍රේ ගුණයක් තියෙනවා. නිවන් දැකීමට පෙර පෙර ප්‍රතිපදාව හදලා දීලා තියෙනවා. මේකෙන් පටන් මෙහෙම මෙහෙම යන්නේ කියලා. ඉතින් ඒ දසුත්තර සූත්‍රේ මට මතකයි ගියේ පාර ඇමරිකාවේ ගිය වෙලාවේදී අපි ඒක පටන් අරගත්ත පටන් අරගත්තට පස්සේ මට හිතුණා ඒකේ ඔක්කොම මගේ සංග්‍රහ වෙන නිසා ඉදිරියට අපි වැඩමුළු වලට මේ සූත්‍රය උපමා කරගනිමු මාත්‍රකාතා පේන දෙයක් විදිහට ගනිමු කියලා අපි දැන් වැඩමුළු රාශියක් පවත්ලා තිනවා මේ දසුත්‍ර සූත්‍රයෙන් පමණ මාත්‍රකය අරගනිමින් මේ වෙනකොට අද අපි ඉන්නේ 116 වෙනි වැඩමුළුවේ සම්මත වර්ෂයෙන් 2016 මාර්තු මාසේ හද 8 වෙනිදා ඒ වෙනකොට අපි 1 2 3 4 පොත් ඉවර කළා 1 2 3 පොත් ඉවර කළා 4 වෙනි පොතේ හතරේ කාරණාවල අවසාන මාතෘකාවයි අද දවසට ගත්තේ මේ නැත්තම් මේ වැඩමුළුවට ගත්තේ කතමේ චත්තාරෝ ධම්මා පරිඤ්ඤ සච්චිකාතබ්බා යම් කෙනෙක් මේ ශාසනය පිළිබඳව අවබෝධිකින් ඇහුවොත් ශ්‍රාවකයෙක්ගෙන් සර්වජන් වහන්සේ විසින් සාක්ෂාත් කළ යුතු එහෙම නැත්නම් තමන් ප්‍රත්‍යක්ෂ කළ යුතු ළඟා කරගත යුතු කාරණා හතර මොකක්ද කියලා ඒකට උත්තර දෙකක් නෑ එකයි තියෙන්නේ ඒ නිසා ඉස්සෙල්ලා සාරිපුත්‍ර සංසේ ප්‍රශ්නයක් අහනවා කතමේ චත්තාරේ චත්තාරෝ ධම්මා සච්චිකාතබ්බා සාක්ෂාත් කටයුතු ධර්ම හතර මොනවද කියලා ඇහුවොත් ඒකට උත්තරේ තියෙන්නේ චත්තාරි සාමාන්‍ය බලාණි නැත්තම් හතරක් වූ මාර්ගඵල. ඒක තමයි උත්තරේ. ඒකට කියනවා ಉದ್ದೇಶය කියලා. ඊට පස්සේ ಉದ್ದೇಶේ නම් වශයෙන් සඳහන් කරනවා මොනවද මේ හතර? සෝතාපට්ටි මග්ගඵලං, සකදාගාමි මග්ගඵලං, අනාගාමි මග්ගඵලං, අරහන්ත මග්ගඵලං කියලා. ඉතින් මං හිතුවා මේ ටික අද මේ ටික මේ වැඩමුළුවේ දවසින් දවසට මාතෘකා සපයා ගැනීම සඳහා ඉදිරින් තියාගන්න කියලා. ඉතින් මේ විදියට අපි වැඩමුළුවකට බණක් ඇහෙන්න සලස්සනවා. බණක් කියන්න සලස්සනවා. ඒකට අපි කියනවා සුතානුග්‍රහිතය කියලා. බහුසුත භාවයේ වැඩි කිරීම සඳහා ඒක අවශ්‍යයි. ඉතින් ඒ විදිහට අනුග්‍රහිත පහක් හැම වැඩමුළුවකදීම අපි පළවෙනි ධර්ම දේශනාවේදී මතක් කරගන්න චාරිත්‍රාක් තියෙනවා. ඒක වෙනුව කියනවනම් අපි බුදුහාමුදුරන්ගේ අනුග්‍රහිත සූත්‍රයේ හැටියට වැඩමුළුවකට මුළු දී ගත කරන කෙනා, ගෙදර දොරවල් වල ඉන්නකොට අර වැඩේ මේ වැඩේ කියලා උදේ ඉඳලා හැන්ද වෙනකන් රාජකාරී රාශියකදී ගත කරනවා වගේ මෙහෙත් හැම යෝගාවචරයකම පුද්ගලිකව යෝගයෙන් පොදුවේ සමූහයක් වශයෙන් මේ අංග පහ මේ අනුග්‍රහ පහ මේ උපස්ථාන පහ කරන්න ඕන. ඒකෙන් පළවෙනිම සඳහන් වෙන්නේ සීලානුග්‍රහිතය කියලා. සීළු දෙනාම එක එක විදියට ශිෂ්ටාචාර වෙන්න ඕනේ. හික්මෙන්න ඕන. සීතල වෙන්න ඕන. ශිල්පද රකින්න ඕනේ. ඒ නිසා අපි මුළු වැඩමුළුවම අඩුම ලංසෝ විදියට අටසිල් අනුමත කරලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරන්නේ ඒ සිල්ලත්තන් විතරයි. වැඩමුළුවට නේවාසික සම්බන්ධ වෙන ඇත කියලා කියන්නේ මේ විදිහට අට්ඨසිල් ගන්න අයට ඒකට හේතුවක් නැත්නම් ඒක තවත් කුළු ගන්නන දෙයක් විදිහට ලොකු සාංශය මතක් කරන්න යෙදුනා මේ ශිල්පද අපි අලුත් තැනකට ඇවිල්ලා අලුත් විදිහට කාලා අලුත් විදිහට බුදිය ගන්න අලුත් විදිහට ඇඳලා ශිල්පදේ ගත්තට පස්සේ හිත අලුත් කරගන්නට ලොකු හේතුවක් වෙනවා අපේ ඉරියව්ව චාරිත්‍ර වාරිත දැන් වෙනස්. ඒ නිසා අපි මේ සිල්පදේ තමයි අපිව එදිනෙදා ගෘහ කටයුතු වලින් නැත්තම් ගිහි කමින් ඔසව තබනවා යෝගාවචර කමට. ඉතින් ඒ නිසා අපි පුරුදු පන්සිල් නිකන් නිති පන්සිල් ගන්නෑ මෙතනදී. පෝය අටසිල් ගන්නවා වගේ දැන් අපි පොහොය දිනයක ගත කරන ක්‍රමයකට යනවා. ඒ නිසා හැම කෙනෙක්ම වග බලා ගන්න ඕනේ මෙහි කරන උපස්ථාන, මෙහි කරන ආමන්ත්‍රණ මේකෙන්න කටයුතු ඔක්කොම මේ සිල්ගත් අයට කරන වැඩපිළිවෙලක් තියෙනවා. යම් කිසි කෙනෙක් එහෙම සමාදන්ව සීලය රකින්නේ නැතුව මේ උපස්ථාන ගන්න ගියොත් කණ්ඩ කරන්න ගියොත් ඒක අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ සිල් අරගෙන ඉන්න අයට භාවනාවට ගැළපෙන සිල්වන්තයෙකුට ගැළපෙන විදිහට සැලකුවේ නැත්නම් ඒකත් අසාධාරණයක් වෙනවා. ඒ නිසා අපි එකඟ වෙන්න ඕනේ. සීලානුගහිතය ගත්තට පස්සේ අපි දන්නවා කාට දැන් කතා කරන්න කියලා. මෙන්න මේ කණ්ඩායමට අපි කතා කරන්නේ. ඒක නිසා හැම කෙනාගේම සාමූහික වටිනාකමකුත් වෙනවා, පුද්ගලික වටිනාකමකුත් වෙනවා. මේ සීල්පද කියන්නේ මොනවද? ඒවා මගේ අතින් ආරක්ෂා වෙනවද? එimhe වෙන්නේ නැත්නම් ඒ තමා විශ්ීම නුසුදුස්සෙක් වාටපත් කරගන්න. ඒක මේ සාමාන්‍ය සඳහන් කරන්නේ ශල්්‍ය කර්මයක කරන්න ඉස්සෙල්ලා ඒ ශල්්‍යාකාරයත් ඒ ලෙඩත් වෛද්‍යවරයාත් වැඩ කරන අයත් උපකරණ සේරම ජීවාණුහරණය කරන්න ඕනේ. එහෙම නැති වෙලාවක ශල්‍ය කර්ම කරන්නේ අදිසිය යුද පිටේක ඇර. ඒක නිසා ඒක වෛද්‍ය විද්‍යාවේ ඒ පිළිගත් මතයක්. ඒ වගේ තමයි වැඩමුළුවක මේ වගේ භාවනාවකට යන්න ඉස්සෙල්ලා හිත අලුත් කරගන්නා වගේම අපි ශිෂ්ට වෙන්න ඕනේ. අපි ශීලාචාර වෙන්න ඕනේ. අපි හික්මෙන්න ඕනේ. අපි ශිල්පදයක පිහිටන්න ඕනේ. ඒක මේ වරදණ්ඩයක්වත් නොකර දඬ දඬ ගන්න තැනක්වත් එහෙම නැත්නම් බයට කරන දෙයක් නෙවෙයි එක එකනා වගවිය යුත්තක් විදිහට බුදුහාමුදුරු යෝජනා කරලා තියෙනවා මිසක්කා බුදුචානතේ කවදාකවත් එහෙම මේ අණ කරලා නැහැ මේ ශිල්පද නමුත් වෙලා තියෙන උඟ දෙනෙක් ඒක පිළිබඳ තැකීමක් කරන්නේ අපි මේ ඇවිල්ලා ගත කරන ජීවිතයේ සාර්ථකත්වයේ රඳලා පවතින අපි මේ හිත ඉදිරියට යෑම සම්මාදිට්ඨිය ඉදිරියට යෑම පද පවතින්නේ කය වචන දෙකේ හික්මීම කියන එක උඟ දෙනකොට තේරෙන්නේ නැහැ. දැන් මෙහි ලංකාව වගේ රටක අපට මේ වගේ දෙයක් කරන්න පුළුවන් වුණාට පිටරටක කවදාකවත් කිසිම කෙනෙක් කැමති නැහැ ශිල්පදයක් අරස කරන්න. ශිල්පදයකට සමාදම් වෙන්නවත් කැමති නැහැ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ හිත හදන වැඩේ කය වචන දෙකේ සම්බන්ධතාවය. ඒ නිසා මොකටද ශිල්පද කියලා. ඒක නිකන් මේ අනවශ්‍ය විදියට පිළිස මේ එලිමාන් රඳ එලිමාන් සිර කඳවුරක රඳ වියන් වගේ ඇයි මේ අනවශ්‍ය නීති දාන්නේ කියලා මොනම විදිහකින් තේරුම් ගන්න බෑ. ඒගොල්ලන්ට තියෙන්නේ මේ භෞතික විද්‍යා දේශනයකට අහුම්කම් දෙන්න වගේ රසායන විද්‍යා දේශනකට අහුම්කම් දෙන්න වගේ. ඉතින් ඒක තේරුම් ගන්න ඒක විභාගෙට ඉල්ලලා පාස් වෙන්න පුළුවන් නම් ඇයි මේ භාවනා පිළිබඳ දේශනාවකට වෙනමම සිදු ඇඳින්නේ? ඇයි මේ භාවනා පිළිබඳ දේශනාවන වගේ සිල් සමාදන් වෙන්නේ කියලා විශාල ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසාම ඒ රටවල් වලදී මේ වගේ එක විදිහට සුදු අඳින්නේ මෙහෙම ඉන්නේ කියලා කියන්නවත් කතා කරලා කියන්නවත් පුළුවන් කමක් නැහැ. ඒ තරමටම ඒගොල්ලෝ මොහොතකටවත් ඒ Tamange අර ගති, ජම්ම ගති, ගිහි ගති අතාරින්න කැමති නැහැ. ඒ නිසා මෙතන මේ කරන කැපකිරීම සීල අනුග්‍රහිතය අපි ලබා උපන් වාසනාවක්. අපිට මේ ලංකාව වගේ රටක කරන්න පුළුවන් දෙයක්. ඉතින් අපි ඒක බොහොම ආඩම්බරෙන් කරනවා. හැබැයි ඒක නිකන් වරදණ්ඩයක් කරගන්න යන්නෙත් නැහැ, බරක් කරගන්න යන්නෙත් නැහැ, අණක් කරගන්න යන්නෙත් නැහැ. හැම කෙනෙක්ම තම තමන්ගේ මට්ටම රැක ගන්න ඕනේ. දෙවෙනි එක තමයි මේ සෝතානුග්‍රහිතය මේ බණ අහන්න හැම කෙනෙක්ම මම දන්නවා සෑහෙන්න බණ දන්න කට්ටිය. එක්කෙනෙක්වත් නැහැ අලුතෙන් කියලා දෙන්න දෙයක් මේ එක්කෙනෙකුටවත් නැහැ. මේවා අටුවාගේ. පුදුමාකාර බණ හිලක් හැම කෙනාම බණ පොත් කියවනවා, බණ අහනවා, ධර්ම සාකච්ඡා කරනවා. නමුත් අර නෙලාගත්ත මල් වලට එකම උපස්ථානය කරන්න පුළුවන් පෑන් ටිකක් කියන එක විතරයි. නෙලාගත්ත මලට ආයෙ කරන්න දෙයක් නැහැ. ඒ වගේ තමයි යෝගාවචරයට නිතර පෑන් ගිහිල්ලු. ඒ වගේ තමයි බණක් ඇහිඳ සලස්සන්න ඕනේ. එතකොට ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් අලුතෙන් කෙනෙක් වගේ මේක අහනවා. මොකද දැන් අපි මෙතෙක් අහපු බණ වගේ නෙවෙයි මේක ක්‍රියාවත් කරලා තමන්ගේ කාය වචන දෙක සීල ශික්ෂාවට යටපත් කරගෙන සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාව තුලින් මේ සාක්ෂාත් කළ යුතු ධර්මයට යන්න හදන්නේ. ඉතින් ඒක නිසා මේ බණ හරියට බෙහෙත් තුඬුවක් වගේ. බෙහෙත් කතාවක් වගේ. ඒ වෙනසම බෙහෙ වෛද්‍ය විද්‍යාව උගන්න බණක් නෙවෙයි මේක. වෙදකම උගන්නන බණකුත් නෙවෙයි මේක. ඒ කියන ටික තේරුම් ගත්තේ නැත්නම් අර gederin ගෙන අපිවක් මෙතන ක්‍රියාත්මක කරන්න පටන් අරගත්තොත් ඉතින් හොඳට තේරෙනවා අහන ප්‍රශ්න වලින් තාම ඔළුව තියෙන්නේ gedara කියලා. එහෙම නැත්නම් තාම තියෙන්නේ පරණ කල්පනාව. මේ බණ ඇහිලත් නැහැ, උපදේශ ලැබලත් නැහැ. ඉතින් ඒක නැති කර ගැනීම සඳහා එහෙම නැත්නම් මේ දෙන උපදේශ ටික මේ දවස් හතේවත් ක්‍රියාත්මක කරලා නැත්නම් මේ වැඩමුළුවටවත් ක්‍රියාවත් කරලා මොකද්ද මේකේ තියෙන හොඳ නරක බැලීමට කරන මෙහෙවීමක් වශයෙන් ඒ බණ කියලා සීලයක පිළිපද ධර්ම සාකච්ඡාවකට දානවා දාලා බලනවා මේ කියපු උපදේශ ඇහිලා තියෙනවද ඊට පස්සේ ක්‍රියාවත් කරලා තියෙනවද ක්‍රියාවත් කරනකොට Taman දෙන කට උත්තරෙන් දැනගන්න පුළුවන් ඒක නිසා තුන්වෙනි අනුග්‍රහිතය තමයි ධර්ම සාකච්ඡා අනුග්‍රහිතේ අපි ඒක සිංහලෙන් කමටහන් සුද්ධ කරනවා කියලා කියනවා අපි එකක් දවල් වෙලා ගත්ත පැයක විතර මේ තුන අවශ්‍යයි කියලා කියනවා හිත සමාධි වශයෙන් සහ ප්‍රඥා වශයෙන් වඩා නැත්නම් සමාධි භාවනා ප්‍රඥා භාවනා කරන්න ඔය සීලානුගහිතේ සුතානුගහිතේ සකච්ඡානුගහිතේ අවශ්‍යයි. මේ වගේ සීලයක පිළිහිටලා මේ වගේ ඒ කෙනාට තේරෙන සම්මුති වචනෙන් බණක් කියලා ඒ කෙනා මේ දවසෙන් දෙකෙන් පරියන්කෙන් සක්මනේ ඒ විදිහට ඇති වෙන වෙනස ඒ කෙනා ලවම කට උත්තරයක් අරගෙන ක්‍රියාත්මක වෙන වෙන කිසිම සාසනයක් මේ ලෝකේ නැහැ. අනිත්‍ය වගේ තියෙන සුද්ධ ලියවිල්ලක් තියෙනවා. ඒක අහගෙන ඒකට ගෞරව කරන එක විතරයි. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. ඒක ක්‍රියාවත් කරන්නත් බෑ. කරන්න තියෙන සුද්ධ ලියවිල්ල අහන එක විතරයි. මේකෙදී නෑ ඇහෙන හැම එකක්ම ප්‍රශ්න කරන්නයි කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. බුදුචානන්ච ඔක්කොටම වැඩිය සුද්ධවන්තයි. නමුත් උන්වහන්සේ කිසි පැකිලීමක් නැතුව කියනවා මේ කියන බණ මේ තීලේ මේ ධර්ම සාකච්ඡාව ඕනම ද ප්‍රශ්න කළ බාර ගන්නයි කියනවා. ප්‍රශ්න කරන්නේ නැතුව බාරගත්තොත් රිට්‍රීට් එකකින් එලවන්න ඕනේ. වැඩන්නේ මෙහෙ මෙහෙම මොනක්ක පටවන්න හරි පටලවන්න හරි අපට ඕන කමක් නැහැ. ඒ නිසා සජීවි සංවාදයක් අවශ්‍යයි. ඒ සංවාදය තමයි මේ ධර්ම සාකච්ඡාවෙන් කෙරෙන්නේ. ධර්ම දේශනාවේදී ඉච්චරම සංවාදයකට ඉඩ නැහැ. ඒකෙදී එක්කෙනෙක් කතා කරන එක්කෙනෙක් අහනවා. නමුත් ඒකෙන් තමයි අපි තොරතුරු sannivedanaya කරන්නේ. ඊට පස්සේ තමයි සමත වශයෙන් විපස්සනා වශයෙන් භාවනා කරන්නේ. ඒක නිසා කෙනෙක්ගේ සමත වශයෙන් විපස්සනා වශයෙන් පෙළ ගැහුණට සාකච්ඡානුග්‍රහිතේට සුතානුග්‍රහිතේට සීලානුග්‍රහිතේට සූදානම් නැත්නම් වයිගෙන් අලුත් වෙලා නැත්නම් හිත ඔසවා තබලා නැත්නම් එතන බලාපොරොත්තු වෙන්න අමාරු කලෙලිය. එතන බලාපොරොත්තු වෙන්න අමාරුයි එකලසක්. තවත් කරුණ ඔලුවට වැටීම නිසා ඔලුව කුරුවල් වෙන්න ඉඩ තියෙනවා. ඔළුව අවුල් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ නේවාතික වැඩ පිළිවෙලකදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ඔළුව වල තියෙන දේවල් තිබිච්චාවයි මේ කියන දෙමලේ ඇහෙනවද? ඒක ක්‍රියාවත් කරාද? වැටුනේ මොනවද? ඒකයි අත්‍යවශ්‍ය. එහෙම නැතුව හැම කෙනෙක්ම ගෙදර ඉඳලා ගේනකොට ගෙනාපු දේවල් මෙතන හුවා දැක්වීමක්වත් ඒක තාතික් කරවීමක්වත් කෙරෙන්නේ නැහැ. මොකද අපි 116ක් රිට්‍රීට් කරලා තියෙනවා, වැඩමුළු කරලා තියෙනවා. අපිට දැන් හොඳ පෙරදැක්මක් තියෙනවා. ඉතින් ඒක නිසා ධර්ම දේශනාවලිය වැදගත් වෙනවා. මේ මෙහෙවීමට කොහොමද මේ නීවාසිකයන් භවනා වැල්මුඩ සම්බන්ධ නීවාසිකයන් මූලික උපදේශ පන්ති ඉඳලා මේ ඉදිරියට කොහොමද මෙහෙවන්නේ කියලා බලන්න. ඉතින් ඒක නිසයි වැඩ දේශනාව පටන් ගන්න ඉස්සෙල්ලා මේ අනුග්‍රහිත සූත්‍රයෙන් කරුණුගෙන හැර දැක්වේ. ඒක නිසා ඒ ඒ කොටස නම් හැම වැඩමුළුවකම වගේ මුලින් සඳහන් කරනවා. හැම දිනෙකම මේ ඇහෙන කරුණු කොච්චරක් Tamanගේ ධක්මන්ට පරියංගකට සම්බන්ධ වෙනවද කොච්චරක් ඒක භාවනා වැඩමුළුවේදී ධර්ම සාකච්ඡාවේදී කරන කමඨහං සුද්ධ කිරීමට කොච්චර උදව් වෙනවද ඒම නැත්තම් තවදුරටත් කියනවා මේ රකින්න සීලය කොච්චරක් මේ බණහරහා අගයකට ආඩම්බරයකට ලක් වෙනවද කියලා කාටවත් තේරෙන්නේ නැත්තම් කාට හරි තේරෙන්නේ නැතුව ගියා නම් ඒ කියන්නේ මේ වැඩමුළුවෙන් ඒ කෙනාට වැඩක් වෙලා නැහැ මුණින් නවපු කලයකට වතුර ඇක්කිරුවා වගේ. එහෙම නොවි ශිළු දෙනාගේ මේ සඳහා සාතර භාවය ඇති වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරලා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපි හිත යොමු කරවන්න හදන මේ සාක්ෂාත් කළ යුතු ධර්ම හතර කෙනෙකුගේ ජීවිතයක වැදගත්ම ළඟා කරගත යුතු සාක්ෂාත් කළ ධර්ම හතර වශයෙන් මේ සාමාන්‍ය ඵල හතර සාමාන්‍ය ඵල කියලා මෙතන අදහස් කරන්නේ ශ්‍රමණේකට ලැබෙන ඵල හතර. මේකටම සූත්‍රයකුත් තියෙනවා සාමාන්‍ය ඵල සූත්‍රය කියලා. ඉතින් එතකොට මේ නම දාපු නිසා හුඟ දෙනකොට සැකයක් එනවා. මේකට කිව්වනම් සෝතපට්ටි මාර්ගාංග ඵල සෝතපට්ටි ඵලය සකදාගාමි ඵලය ඒකෙච්චර ප්‍රශ්නයක් ඉන්නේ මොකද කවුරුත් වගේ දැන් මම හිතන්නේ හිත හදාගෙන තිනවා. ඒක ළඟ අකල යුත්තක් කියලා. නමුත් මේ හතරම එකතු කළ පොදියට සාමාන්‍ය ඵල කියපු ගමන් පැවිදි වෙච්ච නැති ඇත්තන්ට සැකයක් එනවා. අපිට පුළුවන් ද ශ්‍රමණයන්ගේ ඵල ලබන්න මේක මට ගිහි කාලේ ඉඳලා තියුණු බරපතල පිළිකාවක් ඔළුවේ යෙදිලා තැදිලා පැහැදිලා කටයුතු කරනවා. නමුත් සිවුරකුත් බලාපොරොත්තු වෙනවා තාම ලැබිලා නැහැ. ඒක නිසා කොතනක හෝ භික්ෂවේ කියලා බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන තැන දැක්කොත් ශ්‍රමණයන් වතයින් ශ්‍රමණ ඵල ගැන කතා කරනකොට මම හිතනවා මම මේ මට්ටමේ නෑ. මොකද මම තම පැවිදිලා නැති නිසායි කියලා. ඒක නිසා මම හම්බෙන හම්බෙන හාමුදුරුවෝ අහනවා මේවා අපිට කියවපුවා නෙවෙයිද? මේ සූත්‍රවල තියෙනවා ඔබ වහන්සේලාට විතරමද? මොකද සමහර බයිබල් නිකායවල තියෙනවා. ඒගොල්ලන්ගේ පොත කියවන්න තහනම්. ඒ පාදලි කෙනෙක් හරි කියලා දෙන ටික අහන්න විතරයි පුළුවන්. Hindu ආගමේ තියෙනවා මේ මන්ත්‍ර ජප කටපාඩම් කරන්න තහනම් බ්‍රාහ්මණයන්ට අර. අනිකුල්ලන්ගේ කඩ බ්‍රාහ්මණේ මන්ත්‍රයක් කටපාඩම් කරනකොට අහගෙන හිටපු ශුද්‍රයෙක් ඉඳලා කටපාඩම් කරොත් උගේ කන හාරලා දාන්න කියලා තියෙනවා. ඒගොල්ලන්ට කැප නෑ ඒක. ඒ වගේ මට හිතුණා මේ බුදුහාමුදුරෝ දේශනා කරපු පාළිය හැමතැනම භික්ඛවේ කියලා ආමන්ත්‍රණය කරනවා. මේ ලැබෙන ඵල සාමාන්‍ය ඵල කියනවා. ශ්‍රමණ ඵල කියනවා. ඉතින් මම තාම අපේක්ෂා කරනවා ලැබිලා නැහැ. කොහොමද මේක සමාජිකත්වේ ලබන්නේ? කොහොමද මේකට හිත තෙද ගන්නවන්නේ කියලා බුරුමේ යනකම්ම මට උත්තරයක් හම්බුන්නේ හැම කෙනාම සාමාන්‍ය උත්තර දීලා තිබුණා. මට මට තේරෙන්න මොලේ මේරලා තියෙන්නේ නැතුව ඇති. බුරුම ගියාට පස්සේ තමයි බුරුම ස්වාමීන් වහන්සේ විදේත වතින් විදේත විදේතවල සංචාරය යනවා. ඒ ශානසේ පැහැදිලිවම දේශනා කරනවා. සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කිනාට ශ්‍රමණයයි කියලා කියනවා. බික්කෝ කියලා කියනවා. ඒ නිසා ගෑනු වේවා පිරිමේවා පැවිදි වේවා උපවිදි වේවා යම් කිසි කෙනෙක් මේ වුණට සංසාර බය දැකලා තියෙනවනම් ඒ බයෙන් ගැලවෙන්න පුළුවන් ගැළවෙන්න ඕනේ කියන කුසල ඡන්දේ පහල කරගත්තා නම් ඒ කෙනාට බික්ඛු ශ්‍රමණ කියන නම දෙන්න පුළුවන්. ඒ නිසා හුඟ දෙනෙක් ඒ වගේ ප්‍රායෝගික අර්ථකථනයක් නැතිකම නිසා අපිටම කැප නැහැයි කියලා තමා විශ්ීම තමන් හීනමානෙට ලක් කරගන්න. ඒ නිසා සැකයක් තියෙනවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරෝ ධම්මපදයේ බික්ඛු වර්ගයේ කියවන්නේ බ්‍රාහ්මණ වර්ගයේ කියවන්න කොහොමද බුදුරජාණන්සේ භික්ෂුවක් භික්ෂුවක් නම් කරන්නේ නිර්වචනය කරන්නේ බ්‍රාහ්මණෙක් නිර්වචනය කරන්නේ බුදුරජාණන්සේ බාහිරෝපේ නෙවෙයි නිර්වචනය කරන්නේ යාගේ තියෙන ගුණ ටිකේ ඒ ගුණේ තමයි සංසාරේ බය දැකලා තියෙනවා මේ ආවේ මෙහෙට මේ গিදර වහලෙ තෙමනේ හින්දා මේ වහලේ හොඳ හින්දා නෙවෙයි. গিදර කණ්ඩ නැතුව මෙහෙ කණ්ඩ දෙන්න නිසා නෙවෙයි. গিදර සැලකුම් ලැබෙන්නේ මෙහෙ සැලකුම් ලැබෙන්න නිසා නෙවෙයි. මෙහි ආවේ සංසාර බය දැකලා. මෙහි ඉන්න ටිකේ කටයුතු කරන්නේ සංසාර බයෙන් ගැලවෙන්න මිස මේ වල්පල් කතා කරන්නවත් එකිනෙක හඳුර ගන්නවත් නෙවෙයි ඔක්කොගෙම වෙන්නේ අර ශ්‍රමණ ගතිය නැතිලා යන. එහෙම නැත්නම් බිකු ගතිය නැති වෙලා අපි ආයෙත් කුස්සිය අම්මල ආච්චි අම්මල වට්ටි අම්මල වෙන්න පටන් ගන්නවා. ඒ ගෑනුගේ වචන කතා කරලා පිළිමිත් එහෙම තමයි. ඒක නිසා හොඳට මතක තියාගන්න අපිට සංසාරේ බය දකලා මෙතෙන්ට ආවේ වැඩමුළුවේ ගත කරන්නේ සංසාර බයෙන් ගැලවීමට නම් ඒකේ ඵලයට ශ්‍රමණ ඵල කියලා සඳහන් කරලා තියෙනවා චත්තාරි සාමාන්‍ය ඵලාන්. ඉතින් ඒක තවත් පැත්තකින් අපිට මේ දේශනාවලියට සම්බන්ධ වෙනවා. අපි ඇසුරු කරන සිව්පසේ වේවා. එහෙම නැත්නම් සජීවී අජීවී සම්බන්ධතා වේවා. ඒ දකින ඕනම වස්තුවක මට්ටම් තුනක් ගැඹුරු මට්ටම් තුනක් හරි ත්‍රිමාණ බලනවා වගේ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා පෞද්ගලික ලක්ෂණ නැත්නම් සාමාන්‍ය ලක්ෂණ කියලා අපි දකින දේ. ඊගාවට සන්තති ලක්ෂණ ඊගාවට සාමාන්‍ය ලක්ෂණ කියලා. ඕනම වස්තුවක් දිහා සාමාන්‍ය පෘථජනය බැලුවාම දකින්න එක පිට පොත්තේ තියෙන දැකීම පමණයි. ඒකට අපි කියනවා සාමාන්‍ය ලක්ෂණය කියලා. සබහව ලක්ෂණ කියලාත් කියනවා. ඒ නිසා අපි දැකුවා මේ ස්ත්‍රියාවක් මේ පුරුෂයෙක් මේ කහපාට මේ හතරස් මේ රවුම් කියලා අල්ලගන්න. නමුත් එයා භාවනාවේ සාමාන්‍ය බලවලට කිට්ටු කරගෙන යනකොට ස්ත්‍රී වේවා පුරුෂ වේවා කහපාට වේවා රතු පාට වේවා හතරස් වේවා රවුම් වේවා මේක හුදුවට මේක දිහා බලනකොට මේක ඇතුලේ තියෙන්නේ කම්පන චංචල වේග ටිකක් විතරයි එවන්ත සම්තතියක් විතරයි ඒ සම්තතිය නිතරම වෙනස් වෙමින් පවතිනවා පණ තිබුණත් නැතත් සජීවි අජීවි දෙකේම කියලා මේ දකින්න කෙනාට අපි යෝගාවචරයි කියනවා. එතකොට අර පිට තියෙන පොත්ත විතරක් නෙවෙයි තව ඩිංගිත්තක් ඇතුළට ගිහිල්ලා ඒක ඇතුළේ තියෙන ඕනම නාම රූප කොටසකට හිත දැම්මොත් ඒකේ සම්තතියක් තියෙන. ඒක වෙනස් වෙමින් පෙරලෙමින් පෙරලෙමින් යන ජවනිකා රාශියක් තියෙන කියලා පළවෙනි වතාවට දැක්කට පස්සේ අපි ඒකට සම්තතිය දැකයි කියලා කියනවා. මේ සම්තතිය දැකලා අපේ වළන හුස්ම රැල්ල වේවා, සක්මනී වේවා, පිම්බි මහැකිලිම වේවා, එදිනදා කටයුතු වේවා. එහෙම නැත්නම් මේ සජීවී අජීව කොයි එක හරි ඒක දිහා බලාන හිටියොත් ඒ සන්තතිය මේ වෙනස් වෙන ගතිය මේ ගොජ දාන ගතිය කවදාකවත් බලන්නට සෝයලවන දෙයක්වත් සැපයලවන දෙයක්වත් නෙමෙයි බලන්නට මන්දෝත්සාහයි කරන කම්මැලි කරන නීරස කරන ඒකාකාරී කරන නැත්තම් දුක් දනවනවායි කියලා කියනවා සන්තතිය හොඳට මොකේ දැක්කත් දකපු කෙනාට යමක් සන්තතියක් නම් ස්ථිර නැත්තම් නිට්ටය නැත්තම් එහෙම නැත්තම් නම කියන තරම්වත් පමාවෙන්න ඉන්නේ නැත්තම් ඒක දැකීමම දුකක්. ඒක ඉස්සුඹලන්ට ඉඩ ඉඩ නොතබා දුක් දෙන දෙයක්. ඒ නිසා සන්තිති දැකපු කෙනා ඒක දුකක් බවත් නමුත් මේක මට ආණ්ඩු පට්ටු කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක තමයි ස්වභාවය කියලා දන්නවනේ. ඒකට අනාත්මය කියනවා. එතකොට මේ සංතතියත් දුකත් අනාත්මයත් එකතු වුණාම ඒකට සාමාන්‍ය ලක්ෂණය කියලා කියනවා. ඒ ඕනම ලෝකේ තියෙන වස්තුවක තියෙන පොදු ලක්ෂණ. එනිසා මේ ශ්‍රමණයත් අනෙකුත් පෘතජ්ජනයන් වගේ පටන් ගන්නකොට ස්වභාව ලක්ෂණ වලින් තමයි පටන් අරගන්නේ. හොඳට භාවනා කරනකොට ඒ බලාන ඉන්න දේ සන්තතියක් බව තේරෙනකොට ඒ පුද්ගලයා වුණ භාවනාවට යෙදුනා මූණට මූණ දැම්මා අහුවෙන්න පටන් ගත්තා. ඒක ඔක්කොටම වෙන නිසා නෙවෙයි මෙහෙම කියන්නේ. උනොත් උන කෙනාට ස්වභාව ලක්ෂණ ඉඳලා සම්තුතිට ගියා. දැන් මට ඒක දැක් ගන්න පුළුවන් කියලා ඒ මට්ටමක් පයින්නවා. ඊට පස්සේ මේ සම්තතිය දිගට බලන ඉන්න කෙනාට ඒක දුකක් බවත්. ඒක මේ මගේ න්‍යායයට වැඩ කරන එකක් නෙවෙයි එයාගේම න්‍යායයට වැඩ කරන එකක්. එහෙම නැත්නම් ධර්ම න්‍යායයකට වැඩ කරන. ඍතු න්‍යායයකට වැඩ කරන. ඒ න්‍යාය දිහා බලනකොට තේන මේක මට මොනම හේතුවක් නිසාවත් තාණ්ඩු මට්ටු කරන්න බෑ. මගේ පාලනේ නෑ. අනාත්මයි. අන්න ඒක දකින්නලා සාමාන්‍ය ඵල කියන. ඒ නිසා මෙතනත් ඒ වගේ සාමාන්‍ය ඵලවලට වෙනාර්ථිකුත් දෙන්න පුළුවන් ශ්‍රමණ ඵල වගේම ලෝකේ සෑම දෙයකටම පොදු අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම කියලා ගන්න පුළුවන්. නමුත් මේකේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට නම් කරලා කියනවා මේ දීප උද්දේශයේ නිर्देश වශයෙන් කියනවා මේකෙන් අදහස් කරන්නේ සෝතාපට්ටි මග්ඵල සකදාගාමි ඵලය අනාගාමි ඵලය සහ අරියත් ඵලය කියන නිසා මෙතන මේ ශ්‍රමණ ඵල කියන පැත්තට බර වැඩි. සාමාන්‍ය කියන පැත්තට වඩා ශ්‍රමණ ඵලයන් කියන අර්ථයට බර වැඩි. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරමු අපි මේ ගත කරන පරියන්කයක් පාසා අපි මේ ගත කරන තක්මන් වරුවක් පැයක් පාසා අපි මේ ගත කරන එදිනදා වැඩ අවස්ථාවක් පාසා අපිට මේ ශ්‍රමණ ඵලය දිහාවට පෙරදැක්මක් තල්ලුවක් ගුණාවක් ඕපනයින් කරන ගතියක් එහෙම නැත්නම් නීත එලවලා දාන ගතියක් කියන ගැම්මට අපි අහු වෙලා ඉනවද කියලා. එහෙම නැත්නම් අපි තාම ඒ ගැම්ම තියෙද්දි මෙගොඩ ඒගොඩ මේ වේගයේ ධර්ම චක්‍රය කරකෙද්දී අපි මේගොඩ ඉඳගෙන කර්ම චක්‍රය කරකවනවාද කියන දන්නේ නැහැ. කොයි වෙලාවෙ මේ කර්ම චක්‍රයෙන් ඉක්මවලා ගිහිලා අපි ධර්ම චක්‍රයට වැටෙනවාද කියන එක දන්නේ නැහැ. ඒක කාටවත් මොන දියා බලලා කියන්නත් බෑ. සමහරලාට Tamanට තේරෙන්නේ නැහැ. නමුත් ඒ සඳහා කළ යුතු කාරණා කරනකොට මේ කර්ම චක්‍රයෙන් ගැලවිලා ධර්ම චක්‍රයට වැටුණාට පස්සේ යාට හොඳට තේරෙන පටන් අර ගන්නවා. බුදුරජාන් වහන්සේ මේක පෙන්නුවත් නැතත් මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි. නමුත් උන්වහන්සේ පෙන්වන තාලට බැලුවේ නැත්තම් මේක පේන්නෙම නිට්ටය සුඛ සුභාත්ම වශයෙන් තමයි. ඒ ධර්මතම බලන දෘෂ්ටි කෝණයෙන් තමයි මේ ඔක්කොම වෙනස් වෙන්නේ. ඒ නිසා යෝගාවචරයාගේ ශරීර ව්‍යුහේ හෝ මොළ ධාතුවේ හෝ හිතේ මොනම වෙනසක්වත් වෙන්නේ නැහැ. බලන දෘෂ්ටි කෝණේ වෙනසක් විතරයි වෙන්නේ. ඉතින් ඒක මේ වගේ දවස් හතරක් පහෙන් කරන්න පුළුවන්ද? මේ වගේ නේවාසික කෙටි කාලෙකින් කරන්න පුළුවන් දෙයක් කියලා අපිට කල්ැතුව කියන්න බෑ. බෑ කියන්නත් බෑ. පුළුවන් කියන්නත් බෑ. කවුද කැමති වෙනස් වෙන්න? කවුද කැමති අලුත් වෙන්න? අලුත් වෙන්න කැමති නැත්නම් වෙනස් වෙන්න කැමති නැත්නම් ආපු තාලෙට මේ ඉති කරන්නේ. කවුරු හරි කැමති නම් වෙනස් වෙන්න, කවුරු හරි කැමති නම් අලුත් වෙන්න, කැමති නම් ඕනේ බයකට, අනිශ්චිත දෙයකට, නොදන්න දෙයකට කඩාගෙන යන්න. ඒ කෙනා තුල ඊනවට වැඩි යනකොට ඒ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය සංඥාව එන්න ඉඩ තියෙනවා. නමුත් බැලු බැලමට පේන උඟ දෙනෙක් භාවනාවේදී ඒ වගේ අනිත්‍යයට තුඩු දෙන අනිත්‍ය ලක්ෂණයක් දැකපු ගමන් නැත්නම් අනිත්‍යය වැටෙන්න එන හැම වෙලාවකම බය වෙලා තියෙනවා. හැම වෙලාවකම සැක කරලා තියෙනවා. හැම වෙලාවකම අනිශ්චිතතාවය ඇති කරන මේ කමඨාන් සුද්ධ කරනකොට මේ ධර්මයේ වැටහීම තමයි ඒ කෙනාට වෙලා තියෙන ප්‍රධාන බාධා. ධර්මයේ වැටෙන හැම වෙලාවකම එක ප්‍රශ්නයක් කරගන්න. ඒ ධර්මයටම Tamange හිත ඉස්සර වුණොත් අනිවාර්යයෙන්ම මේ ගමනට බාධා කරනවා. අත්දැකීම ඉස්සර වුණොත් කවදාකවත් ඒක වෙන්නේ නැහැ. අත්දැකීම ඉස්සර වුණොත් ඔච්චර කල් භාවනා කරන්න ඕනේ කිසි කෙනෙක් තමන්ගේ අත්දැකීම අදහන්නේ ඇයි එහෙම වුනේ කියලා අහන මේ හොඳට පේන දෙයක් අරගෙන ඇයි එහෙම වෙන්නේ කියලා අහනවා. ඇයි එහෙම වෙන්නේ කියන එක නැස්චාර්ත ප්‍රශ්නයක්. ඒකේ සත්‍ය වශයෙන් වෙනවනම් පිළිගන්න ලෑස්ති වෙන එකයි කරන්න ඕනේ. ඒක පිළිගන්නේ නැතිකම තමයි මේ අස්පනා පිට හොඳට වෙනවා දෙවන්නේකින් අහන. ඒතර දෙවන්නට කියන්නේ ඔක නැවත නැතත් බලවක ප්‍රත්‍යක්ෂයේද කියලා බලන්න. ස්වභාවයේද කියලා බලන්න. භූතම් භූතතෝ පස්සත කියන විදිහට මේක හේතුඵල ධර්මකින් හටගත්ත දෙයක්ද කියලා බලන්න. ඒකට හැඩගැහෙන. ඒක පිළිගන්න. එහෙම පිළිගත්තනම් ඔය පාර එච්චර දුර නෑ. නමුත් අපි මේ වෙනස් වීම අලුත් දේ එහෙම නැත්නම් නොදන්න දෙයට යනකොට පස්සටමයි පාගන්නේ. ඒක හොඳට තේරෙනවා ඒ කමඨාන් සුද්ධ කිරීමේදී. මම කියනවා හැම කෙනාටම අවදියෙන් පොඩ්ඩක් අහගෙන ඉන්න. කමඨාන් සුද්ධ කරනකොට හැම කෙනෙක්ම මේ ප්‍රශ්නාර්ථයෙන් නතර කරොත් මේ භාවනාවේ දියුණුවක් ඇයි එහෙම වෙන්නේ කියලා අහන එක තමයි තන තියෙන්නේ. කවදාකවත් ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. කවදාකවත් මේක මහන්සියක ප්‍රතිඵලයක් දන්නේ නැහැ. කවදාකවත් මේ කෙලස් කැපෙන තැනක් දන්නේ යාට තියෙන්නේ මගේ ආත්මයට තට්ටු වෙනවා. මගේ මාන්නයට තට්ටු වෙනවා. මගේ තෘෂ්ණාවට තට්ටු වෙනකොට සියලු වැඩ බහා තබලා අර තණ්හාවයි මාන්නයයි ditthiyයි වඩන්ඩ අපේ හිත සැදී පැහැදී ඉන්න හැටි බලනකොට මේ ශ්‍රමණ ඵල සඳහා සාමාන්‍ය ඵල සඳහා මෙච්චරම වහන්සි වෙන්න වෙන්නේ ඒක නැති දෙයක් නිසා නෙවෙයි. පිළිගන්න කැමති නැහැ. වෙනස් වෙන්න කැමති නැහැ. අලුත් දෙයක් එනවට කැමති නැහැ. ඒ නිසා මේ පරණ දේවල් වල අල්ලගෙන ඉන්න ඒ දැඩිමත ධාරී ගතිය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒකම තෘෂ්ණාවෙත් හැටියක්. අලුත් වෙන්න කැමති නැහැ. ඉතින් ඒක නිසා බුදුජාන් වහන්සේ මේක දැක්කනේ තමන් වහන්සේ වශයෙන් සාරාංශික කල්පලක්ෂයක්. අපි කට වචනෙන් කියනවනම් සාමාන්‍ය පෘථග්ජනෙක් වශයෙන් හැසිරෙනකොට අපි දකින මේ සෑම සමාජ ජවනිකාවකටම බෝසතාන් වහන්සේ තමක් විදියට උන්වහන්සේ දැකලා තියෙනවා. ඒ නිසා මේ කවුරු හරි හිතනවා මේ දේ වෙන්නේ මට විතරයි කියලා. ඒ මම ආයනේ ඉස්සර කරන වැඩක් මිස මේ ලෝකේ නොවිච් දෙයක් අදාකවත් නැහැ. තමයි මේ නොවිදපු දෙයක්වත් නැහැ. ඉතින් ඒක අල්ලාගෙන මේ කතන්දර ගොතනකොට ඒක අල්ලාගෙන මේ බය ඇති කරනකොට සැක ඇති කරනකොට හිතාගන්න ශ්‍රමණ ඵල සඳහා තියෙන ප්‍රධානම බාධාව තමයි අපි මේ ඉදිරිපත් වෙන දේ විවේචනය කරන්න යන්නේ. ඉදිරිපත් වෙන දේ ඉදිරිපත් දේවතෙන් බාර ගන්නවා නම් ඉපදෙනකොටම නිවන තිබිලා තියෙනවා කියලා හිතේ. මේක වර්ථා හෙලලා නැහැ. මේක අවුල් කරලා නැහැ. එන දෙයට එන්න දෙන්න ඕනේ. ඉතින් අන්නේ විදියට මේ පෘ탁ජනේක අමු මැට්ටෙක්. එහෙම නැත්නම් මෝලෙක් කොහොමද මේ පෘථජන භාවයෙන් කාඩලා මේ සෝතාපට්ටි මාර්ගඵලයකට දාන්නේ? එහෙම නැත්නම් මේ වැඩක් ගන්න පුළුවන් තත්ත්වයකටපත් කරන්නේ නැත්නම් තමන්ට තමන්ගේ අර්ථ සිද්ධිය තකත ගන්න පුළුවන් තත්ත්වයකටපත් කරන්නේ කියන එක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නාවලියේ පළවෙනිම අහන ප්‍රශ්නේදී යම් ප්‍රමාණයකට උත්තර ලැබෙනවා. මේ සාසනයක් ලැබිච්ච මිනිස්සුෙකුට වඩාත්ම උපකාර වෙන දේ. දැන් අපි කතා කරන්නේ සාක්ෂාත් කළ යුතු දෙන්නේ. උපකාර වෙන දේ මොනවද හතර කියලා අහනකොට උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා වඩාත්ම උදව් කරන දේ සප්පතිරූප දේශ වාසී. මේ දසුත්තර සූත්‍රයේ අපි කරපු පරණ වැඩමුළුවක ගත්ත නිදර්ශනයක් මම මේ අරන් තියෙන්නේ. මේ ලෝකේ හැම තැනම ඉන්න කෙනාට මේ ධර්මය අවබෝධ කිරීමේ ශක්තිය නැහැ. ඒක තියෙන්නේ මේ નિરක්ෂේ වටේ විතරයි. උතුරු කුර දිවයිනේ ඉඳගෙන කරන්නත් බෑ, දකුණු කුර දිවේ ඉඳගෙන කරන්නත් බෑ. ඔක්කොම මේ ජීවිත හරිම විකෘති ජීවිත. සත්ත්වමාංශයෙන් පමණමයි ජීවත් වෙන්න පුළුවන්. ගොවිතැනක් බතක් කරන්න බෑ, හරක් රකින්න බෑ. ඒ නිසා මේ මිනිස්සුන්ගේ ජීවිත බුදු කෙනෙක්ගේ සහනයක් ලැබෙන්නේ නැහැ, බණක් ඇහෙන්නේ නැහැ. උප්පත්තිය සහ මරණය සිද්ධ වෙන්නේ තන්නි ක්‍රම කාමේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ පෘ탁ජනව ඉපදිලා ආර්යයන් වහන්සේ නමක් බවට පරිණාමයටපත් වෙන්න විපරිණාමයටපත් වෙන්න රූපාන්තරණයටපත් වෙන්න උප්පත්ති ස්ථානේ බලපාන. දැන් මේක පොඩ්ඩක් වෙනස් ගතියක් තියෙනවා මේ සංචාරක ගතිය නිසා. දැන් ඕනම කෙනෙකුට පැය හතරක් ඇතුළත ඕන තැනක ඉඳලා ඕන තැනකට යන්න පුළුවන්. නමුත් අපි ගෙයි ගෙම්බෝ වගේ අපි අල්ලාගත්ත තැන බැඳිලා ඉන්න හැටි පොඩ්ඩක් බලන්න මේක තමයි අපේ තියෙන කර්ම ශක්තිය. අපි අපේ ඉඩමට බැඳෙනවා. අපේ ජාතියට බැඳෙනවා. අපේ ආගමට බැඳෙනවා. අපේ අම්මට බැඳෙනවා. අපේ තාත්තට බැඳෙනවා. අපේ රුචිකත්වයට බැඳෙනවා. අපේ සංස්කෘතියට බැඳෙනවා. බැඳුනට පස්සේ ඒකම බදාගෙන කොච්චර ප්‍රතිරූප දේශ තිබුණත් ඒ අර තමන්ගේ ඒ දෙයට බැඳෙන ගතිය නිසා ඒ පුද්ගලයා ඕන දෙයක් වේදම් කරලා අර තමන්ගේ කාමයට රුචියට එහෙම නැත්නම් ශ්‍රද්ධාවට අනුස්සවයට ගැලපෙන දෙයට නැවත නැවත ඇදගෙන වැටෙන හැටි බලනකොට මේ මිනිස්යාටවත් ඒක පාලනය කිරීමේ ශක්තියක් නැහැ. එයා කොහොමඩක්වත් ඇදිලා වැටෙන්නේ එතෙන්ටම තමයි. මේ බල්ලෝ බලුමැක්ක බල්ලොත් එක පුදිය ගන්න මිනිහට මැක්කොත් එක නැගිටින්න වෙනවා කිව්වා වගේ වැටෙන්නේ මේ මනුස්සගේ රුචිය තියෙන තැන. මාළුකාරයා මාළුකාරයොත් එක්කම තමයි ඉන්නේ. බොන මිනිහා බොන මිනිහත් එක්කම තමයි ඉන්නේ. එතෙන් යාම අර මේ මේ ඉති දූර්ති කරන එක නෑ යත් එක්ක ඉන්නේ. සූදු කෙල්ලේ මිනිස්සේ යට ඇදින ඉතින් අපි එක එක කණ්ඩායම් හදාගෙන ඒ තැන ලියනවනම් ඕන දෙයක් වේදම් කරන්න ලෑස්ති. මෙහෙම නරක පුරුද්දක් නැති එක්කෙනෙක්වත් ලෝකේ නෑ. අපි නරක පුරුදු ටිකක් අඳුරගෙන තියෙනවා. මත්පැන් පානේ, ඉෂ්ටි දූර්තකම, සූදුව, ඒ වගේ දේවල්. ඊට වැඩි භයානකයි මේ පුත්තජනේ අහුවෙලා තියෙන සංස්කාර ටික. එයා ඒ ඒ තැනට බැඳෙන බැඳිල්ලෙන් පේනවා ගෙවලයා වාගේ. ඒ නැත්තම් කිතාගේ බහිරව දෝෂේ කියලා ඒ තැනට බැඳෙනවා. ඒ තැන ප්‍රතිරූප දේශයක් නම් ඒක හොඳ පැත්තට වැටෙනවා. නමුත් අප්‍රතිරූප දේශයක් නම් එයා එතන ඉඳගෙන කොච්චර මේක පිරිසුදු කරන්න හැදුවත් මේ Tamanට ඒක සිද්ධ වෙන්නේ මුල් බහ ගන්නෑ. අපි දැන් අරගත්තොත් එහෙම කල්පනා කරොත් මේ ඉන්න ඕනම කෙනෙකුට පැවිදි වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. 아무තෝ කොච්චර හේතු කාරණා දක්වනවද ඒක බෑ කියන්නේ. ඒක ලේලාවෙ පුළුවන් තරම් ඒ අර තමන්ගේ gederම ඒ නෑදෑයෝ ටිකයි ඒ වස්තුවයි තියාගෙන ඉන්න. ඒ හැම නීතිඥයෝ දාගෙන නඩු කතා කරනවා. ඉතින් නඩුව දිනුවක් පරාදයි බැරිදුනක් පරාදයි. දුර්ජන්වංශය සඳහන් කර තියෙන මේ දුර්ලභ වස්තු හතරේ අතේ එකක් තමයි දුර්ලභෝපබ්බජ්ජා. පැවිද්ද තියෙනවා. නික්කන් දෙන්නේ. කණ්ඩක් දෙනවා බොන්නක් දෙනවා හතර පිරික්‍රම දෙනවා. හැබැයි අම්මා මුත්තා කියෝ නිතරම කල්පනා කරනවා මේ ගිහි අයිතිවාසිකම රකින්න ස්වාමීන් වහන්සේ gedara dore ඉඳගෙන නිවන් දකින්න බැරිද? එහෙනම් මේ gedara dore වැඩ කරනක මම පැය කීයක් භාවනා කරන්න ඕනේද? ඉතින් පේනවද අපේ අයිතිවාසිකම් රකින්න තියෙන පුදුම බැඳීම? කිසිසේත්ම කැමති නැහැ. ඒකොටක ඉඳලා මේ පැත්ත බලන්න. මෙතන ඉඳලා ඒකොට බලන එකයි තියෙන්නේ. ඒ නිසා මේ පතිරූප දේශේ කියන එක මම හිතන්නේ පුද්ගලයාට තමන්ගේ ස්වච්ඡන්දේ තමන්ට කරන්න පුළුවන් දෙයක් කියලා. ඒ නිසා සාරිපුත්‍ර සාංශ සඳහන් කළා තියෙනවා මේ ශ්‍රමණ ඵල හතර ලබන්න නම් ඒක නා පතිරූප දේශ වාසයක ඇති වෙන්න ඕන. ඒ පතිරූප දේශ වාසය පතිරූප දේශ වාසයේ ඉන්න මිනිහට කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. ඒක හරියට ලංකාවේ නිදහස් අධ්‍යාපනය වගේ. අධ්‍යාපන දුන්නාට කොහොම කෙරුවක පාස් වෙන්නේ නැහැ. යාට ටියුෂන් ගන්නම ඕනේ. ටියුෂන් ගත්තට පස්සේ පාස් වෙනවා. ඒ වගේ තමයි ලංකාවේ ඉන්න අමනයන්ට පිටරට යන්නම ඕනේ ලංකාව මොකද්ද කියලා තේරෙන්න. ඒ ගියේ උණ්ඩත් අන් ආවට මොකද තේරෙන්නේ නැහැ. ඒ ගිය කෙනාටවත් තේරෙන්නේ නැහැ. මේක වටිනකම තේරේ තව අවුරුදු 15ක් 20ක් යනකොට මේ යන විලෝපන දිහා බලනකොට ලෝකේ අපි මේක ඉපදිලා තියෙන්නේ අහම්බෙකට නෙවෙයි ඒක මේ පෙර කරපු පස්මහා බැලුම් බල්ල ඉපදිච්ච තැනක්. ඒ ලබලා බලලා ඉපදිලා දැම් කෙලින පිස්සු ටික තියා බලන දවසකට එච්චර හම්බ කරගත්ත මේ පතිර උපදේශයේ තියෙද්දී අපේ දවස ගත කරන්නේ මොනවටද කියලා. අපි දවස ගත කරන්නේ මේ සතිමත් වෙන්න එහෙම නැත්නම් මේ අනිකුත් කළ යුතු සීල සමාධි ප්‍රඥා ශික්ෂා සඳහාද එහෙම නැත්නම් මේ පිම්බීමත් ඊටාම දියුණු රටක් බවට පත් කරන්න අමුඩ ගහගෙන නටනවා. මේක ඉක්මනට යත්තල පහසු කණ්ඩික හදාන මේකේ වස්තු විනාශ කරගෙන මේකටත් කාම භෝගේ දාගන්න අපි જાතියක් වශයෙන් නට නැටිලා තියා බලනකොට මේ S දෙක තියෙන්නේ මේ තියෙන්න ඕන දැන්ද පසපැත්තේද කියලා හිතන්නම මේ වගේ හම්බ වෙච්ච තැනක මේ තියෙන එක රකගෙන Tamange විවිකයට ගන්න වෙනුවට අපි නට නැටිල්ල සීමාන්තිකයි ඒක කියලා දෙන්න වෙන කෙනෙක් ඇත්තෙත් නෑ මොකද ඒ ඇත්තන්නේ පච්චරූප දේශ වාසය කියන පිනවත් නැහැ. නමුත් වෙලා තියෙන්නේ මාළුවාට කවදාකවත් තේරෙන්නේ නැතිලු වතුර කියන්නේ මොනවද කියලා. ඌ අහනවල හයිඩ්‍රොලොජිස් කෙනෙක් ගාවට ගිහිල්ලා මට වතුර පිළිබඳ පාඩමක් උගන්වන්න බැරිද කියලා පැයකට විතර කියනවලු ඇවිල්ලා පුටුවේ වාඩි වෙන්න කියලා පුටුවේ වාඩිනකොට මාළුවා මැරෙනවා. වඩ ගොඩගත්ත මාළුවානේ. ඌ අවුරුදු ගාණක් හිටියට ඌට වතුර තේරෙන්නේ නැහැ. ඉතින් බුදු කෙනෙක්ගේ කෘත්‍ය කොහොමද කියලා හිතන්න. බුදු කෙනෙක් මේ පෙන්වන්න හදන දේ සාරිපුත්‍ර සාංශේ පෙන්වන්න හදන දේ තමයි මේ ඉපදිච්ච භූමිය නැත්නම් මේ පිම්බිම පතිරූප දේශේ ගැන නොත්තක දවසේ කොච්චර වෙලා අපි ගත කරනවද කියලා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ බුදු කෙනෙක් ඕනද මේක කියන්නේ කියලා නැත්නම් බුදු කෙනෙක් හිටියේ නැත්නම් මේම කිව්වටවත් තේරෙන්නේ නැහැ. අපි නිතරම හිතන්නේ දඹදිව යන්න නැත්තම් අනි කොච්චර වටිනවද එහෙම නැත්නම් මේ මේ බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා ඒ බුරුම ජාතිකයා පිටරට රණ්ඩ ගියාම ඒගොල්ලන්ට හිතෙන්නේ මේ සුරපුරක් තියෙනවා අපි දන්නේ නැති මේ ජරා බිමේ ඉඳගෙන නරාවලේ ඉඳගෙන ඒ සුරපුරට ගිය ගමන් බොත්තමත් අතකල පමණින් සියල්ල ලබා ගන්න පුළුවන්කම තියෙද්දී ඇයි හද දෙයනේ මේ බුරුමෙට වෙලා අපරාධේ පෙට්‍රල් පුච්චන්නේ කියලා. ගියාට පස්සේ පේනවා මද බොල ඒකේ තියෙන මේ රැට් කොළඹ නගර සිරිපුර වෙනි ප්‍රීති සාගරයේ කියලා පුරංගනාවන් සහ පුරවැසියන් ලස්සන කාර්යල වගේ ලස්සන පිරිසුදු වීදි තියෙනවා. හරිම ලස්සනට සැලසුම් කරපුවා. මේකේ ඉන්නවා දකින්න වල තියෙනවා දෙකින් විතරක් එංගලන්ත එංගලන්තයේ අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදෙන්න තිබුණා නම් ඔක්කොම ඉවරයි. දැන් මේ ඉඳලා වීසා ගන්නත් අමාරු යන්නත් අමාරු. ඉතින් කට අරගෙන බලන් ඉන්නවා එහෙට යන්නේ. අන්ත ඒ ඉන්නේ අකුන්ගේ තියෙන හිතක තියෙන හෙන ගහත්ත දොම් පිටනේ වගේ ගතිය දැක්කොත් මේ ඔක්කොම තියෙද්දී මේ ලංකාවේ අපිට මේ වගේවත් ඉඳගෙන බණක් අහන්න බණක් යන තැනක් නැහැ. කවුද ඒක අභිරමණය කරන්න කියලා බලන්න. කවුද ඒක ප්‍රමෝදයේ පිණිස ගන්න කියලා බලන්න. Taman වශයෙන් වුණත් කල්පනා කරලා බලන්න අපි කොච්චර දුරට නොලැබිච්ච සැප සම්පත් දෙහි සාප කර කර දඟලුවට හූල්ල හූල්ල දඟලුවාට මේ පිම්බිමක පතිරූපදේශයක වටිනාකම තේරෙන්නේ. ඒ වගේම සප්පුරුෂ සංසේවනය ඒක මේ මාර්ගාංග පිළිබඳව කතා කරනකොට නැත්නම් ඵල ඥාන පිළිබඳ කතා කරනකොට පළවෙනිම සඳහන් වෙන දේ තමයි සත්පුරුෂය අඳුරගන්නේ. ඉතින් අපි මෙතෙක් කල සත්පුරුෂය අඳුරගත්තේ ලාභ සත්කාර සම්මාන සිලෝකත් හරහානේ. අපිට වැඩියෙන්ම ලාභ ලැබෙන කෙනා සත්කාර සම්මාන සිලෝක ලැබෙන කෙනා. ඒ නිසා අපි නානාවිද සමාජ මට්ටම් හදාගෙන අපි මේ මට්ටම් වලට යන්න උත්සාහ කරේ ඒ ඇත්තෝ මේ භෞතික සම්පatti එහෙම නැත්නම් මේ කාම සම්පatti ලබා ගැනීමෙන් සහ ලබා දීමේ දක්ෂායට අපි සැදී පැහැදී ඉන්න ආකාරය අපිට බලන්න පුළුවන් අපේ දරුවන්ට අපි උගන්වන දේ හැටියට. අපේ දරුවන්ට උගන්වන්න ඉතර අවුරුදු 6 ඉඳලා අවුරුදු 26 27 වෙනකම් වියදම් කරන මුදලත් ඒගොල්ලෝ මුණ ගැස්සවන ඇත්තොත් සත්පුරුෂයත් එක්ක බැලුවොත් මේ කරන පුද්ගලයන්ගේ අතරතුර එක මිනිසෙක් ඉන්නවද බලන්න සත්පුරුෂෙක් කියන්න පුළුවන් කෙනෙක්. අපි ඒ කෙනෙක් ඇති කරලා ලබලා දෙන්න අපි කොච්චරක් මේ ළමයා යොමු කරවලා තල්ලු කරගෙන මේක බලාපන් මේක කොරාපන් කියලා ළමයින්ට කරන දේම් පේනවා ඒ යොදන කෙනාගේ අගයන් ආඩම්බරය සත්පුරුෂිකාවට ඔය ක්‍රම වලට ගිහිල්ලත් බෑ යන්නත් බෑ යන්නෙත් නෑ යන හරියක් අපි උත්සාහ කරලා තියෙනවා ඒ හැම එකකෙම වෙලා තියෙන්නේ සත්පුරුෂයෝ නොමගරින සත්පුරුෂයා කම්මැලි කරන සත්පුරුෂයාගෙන් ඈත් කරන වැඩ අපි කරලා තියෙනවා ඒක නිසා අපිට මංගල කාරණා වලින් සත්පුරුෂ සංසේවනේ ලබන්න නම් අසීවනාච බාලාණන් කරලා ඉන්න eBay. මෝඩයෝ අසුර කිරීම අයින් කරලා ඉන්න eBay. මොනම පියවරක්වත් මේ වෙනකොට අරගෙන නැත්නම් ඒ පිස්සු පියාටෝ ටික තමයි වට කරන්නේ. ඒකෙන් වෙන්නේ මොකද? සත්පුරුෂ සංසේවනේ ඈත් ඒකත් ඒ සත්පුරුෂ සංසේවනේ පිළිබඳ වචන දෙයක් කතා කරනවා නම් භාවනා කරන කෙනාට පේනවා කොයි පරිසරයේ සත්පුරුෂෝ ඉන්නවා. ඕනම තැනක ඉන්න. අපි හිතනවට වැඩිය ඉන්න. නමුත් ඒක නා Tamanට මුලිච්ච වෙන්න Taman කොච්චර කැප කරන්න ඕනද කියලා බලන්න. ඒක වේනේ නම් ආම්බයක් වගේ තමයි. මේක නිකන් කරගෙන කරගෙන යනකොට පේන්න පටන් ගන්නවා, දැයින් පටන් ගන්නවා කියලා. නමුත් එකක්වත් අහේතු අප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක් නෙවෙයි. Taman කැප කළොත් Tamanගේ ඇස් දෙක පෑදුනොත් තව ඇස් තියෙන්නේ නැත්නම් දකි. Taman ඇස් දෙක වහගෙන ඉන්න තාක්කල් අනික් මනසට ඇස් තියෙනවද නැද්ද කියලාවත් පේන්නේ නැහැ. ඒක නිසා මේ තමන් තුල මේ සත්පුරුෂ ගති ටික දිනු කරන මනුස්සයර පේනවා මේ සාසනය. එහෙම නැත්නම් මේ ධර්මය කහ කෑල්ල දෙකට කැඩුවා වගේ 100ට 100ක්ම සජීවීව තියෙනවා. නමුත් අපි වැඩියෙන්ම ඇසුරු කරන්නේ අසත්පුරුෂයෝ නම් අපි මේ ධර්මයේ මූණට කියලා ගැහිමක් කරා. අපි මේ ධර්මයට උණු වතුරක් කියලා කරා. ගෙටේ නමුත්තට සලකන්නේ ඇසුරු කරන්නේම අසත්පුරුෂයෝ. ඉතින් ඒක නිසා බහුකාර්ය ධර්ම තියේදී හඳුනාගත හැකිව තියෙද්දි ඒකත් බුදුහාමරන් පින් සිද්ධ වෙන්න තමයි. තියෙද්දිත් අපේ ප්‍රයත්නය, අපේ ප්‍රාර්ථනාව, අපේ පණිදී, අපේ අදිෂ්ඨාන, අපේ චිත්ත ශක්තිය පාවිච්චි කරන්නේ කවුරු බලන්නද? කවුරු දිහාදී යොමු කරලා තියෙන කියලා බැලුවොත් කල්පනා කරලා යමක් කරලා තියෙනවා නම් ඔක්කොම සත්පුරුෂයි. පෙර කළ පිනට අපිට හම්බෙච්ච ටිකක් තියෙනවා ඒක සත්පුරුෂයි. ඒත් අපිට ඒක පේන්නේ නිකන් අතපල්ලේ වැටිච්ච එකක් වගේ හම්බෙන් වෙච්ච එකක් වගේ. ඒ නිසා මේ සත්පුරුෂයා අසත්පුරුෂයා නැත්නම් Tamange දවසත් තුළ පහළ වෙන හිතවිලි වල සම්මා සංකප්ප මිච්ඡා සංකප්ප ටික තෝරගෙන ඒක එතෙන් ගියාට පස්සේ මේ වචනේ කියන්නේ සම්මා සංකප්ප ගැන විතරක් කතා කරන මනුස්සයා සත්පුරුසයි මිච්ඡා සංකප්ප ගැන කතා කරන්න කරන්න ඒක වැඩෙනවා කෙලස් වැඩෙනවා මාරපාක්ෂික වෙනවා අසත්පුරුසයි නිසා කවදා හෝ හැකි සංඥාවෙන් මෙච්චර කෙවල් දොරවල් රකින්න මෙච්චර අමුදරන රකින්න මටත් මෙන්න මේ මේ විදිය සම්මා සංකල්ප පහළ වෙනවා කියලා ඒක විතරක් සමාදන් වෙලා ඒක විතරක් ගැන කතා කරන ඉන්න එකන සත්පුරුෂ සංසේවනය කියන එක දන්න කෙනා. වැරදිච්චයි, පෙරදිච්චයි, අරකයි මේකයි අසමේ මිච්ඡා සංකල්ප ගැන කතා කරනවා නම් එයාගෙමුත් ගඳ ගහනවා ළඟ ඉන්න කෙනාගෙත් ගඳ ගන්නවා. ඒ නිසා වැරදෙන දේවල් කතා කරන දේ වැරදි දේවල් ගැන කතා කරන එක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන පාපේක ලක්ෂණයක්. පාපතරයගේ ලක්ෂණයක් වැරදිච්ච විතරයි කතා කරන්නේ. ඒ නිසා අඩු ගානේ සත්පුරුෂෙක් වගේ දෙයක් දුර්ලභ බව හැබෑව. අඩු ගානේ සුභ පරමහම්බික වේමෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉදපඤ්ඤස්ස පුද්ගලෝ උත්තරින් අපට විඥාද්දස්ස කියලා දකින දේ සුභ පැත්ත විතරක් දකින්න උත්සාහ කරන්න. එතකොට සත්පුරුෂ ටික තේරම ළඟට එනවා. සුභ පරමාම්බිකවේ මේතා මෙත්තා චේතෝ විමුක්තිය. මේකට බුදුහාමුදුරු කියනවා මෙත්තා චේතෝ විමුක්තිය කියලා. මෛත්‍රී වශයෙන් හිත විමුක්ත වෙනවා. අනේ අපිට මේ වෙනකොටත් මෙච්චර හම්බ වෙලා තියෙනවානේ. ප්‍රතිරූප දේශයක් ලැබිලා තියෙනවා. සත්පුරුෂ සංසේවනයක් ලැබිලා තියෙනවා කියලා. ලැබිච්ච සත්පුරුෂ සංසේවනය ගැන විතරක් කල්පනා කර කර ඉන්නවනම් ලෝකේ ඉන්න අනිකුත් සියලු මනුස්සයන් එක බලනකොට අපි කොච්චර වාසනාවන්තද? මගේ ඇස් දෙකට ඥානරාම ස්වාමීන් වහන්සේ බුරුමේ පණ්ඩිසාංශය දැක්කට පස්සේ මම අවුරුදු 26ක් කරපු පව් මැකිච්ච බව මට තේරුණා. මම පව් කළා තියෙන හොඳටම. ඕන තරම් අපාය යන්න, හිර ගෙදර යන්න ඕන තරම් පව් කළා තියෙන. නමුත් මුන්නාංශලා දෙනම දැක්කට පස්සේ මට හිතුණා කාන්ද මැල්ලුවා වගේ අම්මා මුත්තා කිව්වත් ආයෙනම් අරින්නේ එදාට තේරෙන පටන් අරගත්ත මේ වගේ දෙන්නෙක් දකින්න කොච්චර පිං කළ තියෙනවද එක්කනේ පළුවක් දැක්කත් ඇති කියලා මං කියනවා එක්කෙනෙක් නෙවෙයි පළුවක් දැක්කත් ඇති. ඊට පස්සේ මේ සත්පුරුෂයා දිහාවට කටයුතු කරන නොකරන එක තමන්ගේ අසත්පුරුෂකම තමයි. ඉතික නිසා පච්චූපදේශයේ වගේම හුඟව දෙනෙක් ලේසියටත් පාසුටත් කියනවා. දැන් සත්පුරුෂෝ නැහැ කිය. දැන් ඒක හොයන්න අමාරුයි. අපි මෛත්‍රී බුද්ධ ශාසනය පොඩ්ඩක් සර්ච් එකක් දාලා බලමු. ඉස්සරහට එන්න තියෙන එක ඒකවත් හම්බ වෙයිද කියලා. මොකද දැන් ඒක ඉවරයි කියලා. ඒ වෙනි අසත්පුරුෂුන්ගේ කතාවක්වත් අහන්න එපා. එහෙම අසත්පුරුෂික කතාවක්වත් අහන්න එපා. ඒකෙන් වෙන්නේ අපි තුඩගිඩි දෙනවා වෙනවා. අපි හිතා ගන්න ඕනේ මේ කියන විදියටවත් අපිට ලැබුණේ විශාල සත්පුරුෂ પરම්පරාවක් අපට උරුම වාසිකම් තියෙනවා. තේරවාදී කියන්නේ අන්න එහෙම එකක්. ඒ මිනි පිටියට ඇඟිලි ගහන්න ඇන ගහන්න දෙන්න එපා. ඒක මාත්‍රිකා විවෘත තියන් හිටියොත් තේරෙයි. ඔය කොච්චර සංකර උණයි කියලා කිව්වත් ඔය කොච්චර පිරි උණයි කියලා කිව්වත් සත්පුරුෂෝ කද්දාකවත් Tamanගේ වැඩපිළිවෙල අතහරින්නේ නැහැ. ඒගොල්ලෝ ওই බාහිර ලෝකයා කියන පිළිහිම් ලාභ සත්කාර වලින් නෙවෙයි නොසැලෙන මනසකින් කටයුතු කරනවා. Tamanටත් අන්නේ මට්ටමට යනකොට කිට්ටු කරනකොට තේරෙයි මේ සත්පුරුෂෝ ඉන්න එක නෙවෙයි ප්‍රශ්නික හඳුනාගන්න එක. අඳුරගත් එකක් නෙවෙයි වැඩි ඒකට සැදී පැහැදීකට යොමු වෙලා අප වෙලා කැප වෙලා කටයුතු කරනවා කියන එක මට හිතෙන්නේ පෙරකල පිනක් කියලා. මේ ඔක්කොමලා කැමති මේකට. නමුත් ශිල්පේ දන්නේ නැහැ. ඒකල සත්‍යසෝ දැකපු ගමන් අනේ ආශ්‍රය කරන්න බැරි වෙච්චි කනවැන්දුක් කතා කතා කරන්න පටන් ගන්නවා. මට අරක නිසා බැරි වුණා මේක නිසා බැරි වුණා කියලා හම්බ වෙච්ච වෙලාවෙත් කළ යුත්ත කරන වෙනුවට අරක නැති වුණා මේක නැති වුණා කියලා කතා කරන්නේ ඒකෙන් පේන දින හැම කෙනාටම මේකේ අවශ්‍යතාවය වැටහිලා තියෙනවා දන්නවා ආගේ ආඩම්බරයක් දන්නවා නමුත් හම්බ වෙච්ච වෙලාවකවත් කළ යුත්ත ඇසුර මොකද්ද විය යුත්තේ කියලා දන්නේ නැති තීරණ තියෙන්නේ. ගෙට ගෙනලා දුන්නත් පින බාර ගන්න කැමති නැති කතිය. භාවනා කරගෙන යනකොට මට මතකයි මේ ආවා ඔය මේ ලග්ගල ඉන්න අරණ්‍ය වාසීම ස්වාමීන් වහන්සේ නමක්. මම ගිහි කාලේ දවස් 3ක් සැලසුම් කරා ඒ ස්වාමීන් බලන්න යන්න. හම්බුනේ නැහැ. මම දවසක් වන්දනා කරලා එනකොට කබඩාවරින් එනකොට මේ ශාංශේ දානශාලාවක වාඩි වෙලා ඉන්නවා. කවුරුත් නැහැ දානශාලාවේ. ඒ හෙවණල්ල වැටලා තියෙන පිටියට මම දැක්කා එහෙම පිළිමැත් තිබ්බ වගේ ඉන්නවා. මං ගිහලා බැඳලා. කොහොම ශාංශ ආගන්තුකද? ඔව්. කිලම්පස්සේ කහමනද? ඔව්. ඊට පස්සේ මට අහන්නත් බෑ වහන්සේ කවුද කියලා බොහොම වැඩිමාල් ශාංශ නමක්. මං ආවේ ලොකු ශාංශ වන්දනා කරන්න. මං කිව්වා මම තමයි උපස්ථානේ කරන්නේ. මට කතා කරන්න පුළුවන් නෑ නේ දැන් එපා. මං හිතුව දෙය කතා කරන්න. කියලා මේ මම කොහොම කියලාද ඔබ වහන්සේ කියන්නේ කියලා. මම අතවලා කියන්නකෝ දන්නවනේ කිව්වා. පස්සේ මම ලොකු සාංශ ගියාට පස්සේ ලොකු සාංශ කව මේ මේ සාංශ අවුරුදු පහකට විතර සැරයක් තමයි එන්නේ පයින්මයි එන්නේ. ජනාධිපති විශේෂ වරප්‍රසාදික අවුරුදු පහකට වීසා හම්බ වෙනවා. යනකොට මෙහි ඇවිල්ලා යනවා ආව වන්දනා කරන්න යනවා. ඉති මංකව සාංශ මේ හාමුදුරුව හම්බ වෙන්න මම ගිහි කාලේ තුන් සැරයක් යන්න ගියා හරියන්නේ නැහැ. මාතලේ ලග්ගල කියන්නේ අපිට එච්චර දුර තැනක් නෙවෙයි. ඊට පස්සේ එහෙම නෙවෙයි. ওই නම හෙට උදේ ගිහිල්ලා ඒ හාමුදුරුව හම්බ වෙලා අහන්නකො මොනවද අවශ්‍ය කරන්න කියලා මං කිව්වයි කියලා එතකොට කතා කරන්න අවස්ථාවක් හම්බෙයි කියලා ලොකු සංසෙත් මට අවස්ථාව වරන් දීලා කිව්වා මට මෙහෙම කියදැයි ඔය නම මේ කරගෙන යන මහානකම හරියට කරගෙන යන්න Taman කැමති සියලුම ලොක්කෝ Taman ළඟට එයි කියලා ඕන තැනක ඉන්න කෙනෙක් ඉඳෙන්ට එනවා ඒකයි මේ ධර්මයේ තියෙන ඕපනායික ගතිය මේ ලොකු ආඩම්බරකමක් කරනනේ ධර්මය කියන්නේ එහෙම එකක්. Taman මේක කරන්නේ නැත්නම් ඒ සත්පුරුෂ ධර්ම ආරක්ෂා කරන්නේ නැත්නම් අපිට නන්නත්තාරයන් ඇවිදින්න වෙනවා හොයාගෙන යන්න. නමුත් අප කැප වෙලා වැඩේ කරනවා නම් පුංචි උනාට කමන්නේ සත්පුරුෂය තමයි හොයාගෙන එනවා. මට මෙතෙන්දි කියන්න වෙනවා. ඒක තමයිලාට ප්‍රශ්න තුරු වෙන්නත් පුළුවන්. වැරදි වැඩක් හරි කමන්නේ දිගට කරන්න සත්පුරුෂය ළඟට එනවා. හොඳ වැඩම ඕනේ නැහැ. පින්කම් ඕනේ නැහැ. ශික්ෂාමන වැරදි වැඩක් හරි එක දිගට කරන්න සත්පුරුෂයා තමන් හොයන අපිට වෙලා දෙන කිසිම වැඩක් දිගට කරගෙන යන්න බෑ. ඒතකොට සත්පුරුෂයට අපිත් එක්ක සම්බන්ධතාව පවත්වන්න බැරි වෙනවා. ඒක තමයි කාමය කියන්නේ. කාමය කියන්නේ නිතරම අරමුණු මාරු කරන. කාම ගුණ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මාරු කරකට එක පොහසත්කම කියලා අපි දාගත්තට පස්සේ සත්පුරුෂයා දුරින්ම දුරවන් වෙනවා. එක දේ නිත්‍යපතා දිගට කරනකොට සබහා ධර්මයක් නැතු වෙනවා. හතරවරන් දෙයියහඳුරොත් ඇවිල්ලා අහන ඔබට මොනවද ඕනේ කියලා. දෙවියොත් අහන ප්‍රඥත් අහනවා. අපිට වෙලා තියෙන්නේ මේ එක එකාගේ යුතුයකම් කරන්න ගිහිල්ලා. එනත එක එකාගේ න්‍යාය පත්‍ර වැඩ කරන්න කියලා කිසිම විදියට ඒක වැඩක් කරගෙන යන්න බෑ. එතකොට අපිට ඒ සත්පුරුෂ සංසේවණයට අපිට අපි සත්පුරුෂ වෙන්නේත් නෑ. එතකොට සත්පුරුෂ සංසේවනේ දුර්ලභකම් ඇති වෙනවා. ඒ නිසා අපිට ලැබිලා තියෙන ප්‍රදේශේ නම් ප්‍රශංසනීයයි. ප්‍රශංසනීයයි. ඒ තරම්ම ඒ සත්පුරුෂ ගුණ සහ සත්පුරුෂ ලෝකේ ජීවත් වෙනවා. ඉතින් අර දකින්න ඕනකම නැත්තම් අපි වැරදි පුරුෂයෝ අපිට මේ අනෙකුත් කාම සම්පatti ලැබ දෙන ඇත්තෝ ඇසුර සඳහා මෙච්චර වෙලාවක් දෙනවා සත්පුරුෂයර දෙන්නේ මෙන්න මෙච්චර වෙලාවයි. ඉතින් ඒක නිසා ඒක හදාගන්න එක ලැබිච්ච එකේ ලබා ගන්න පුළුවන්කමේ මේ ශිල්පේ ක්‍රමසහ විදි දෙන්නේක්ගේ සමාන හැම කෙනාම නිතරම හිත යොදලා බලන්න ඕනේ සපුරුස සංසේවනයේ සඳහාමම කොච්චරක දිනුවක් කළ බල තියනවද කියලා. ඒ වගේම අහනවා මේ ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙන මේ අවසානයේ කියන මේ ජීවිතේ සාක්ෂාත් කළ යුතු ධර්මය. නැත්නම් මේ ජීවත් වෙන්නේ මොන කේජු ගෙඩියක් කණ්ඩද කියන එක පණිදි කියලා අපේ සඳහන් කරලා තියෙන්නේ. පණිදිය කියලා කියන්නේ එල්ලේ. අපි මේ අත්ත සම්මා පණිදි කියලා කියන්නේ යහපත් පණිදියකට මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් දාඩි දාන්නේ. එතන මේ ලෝකයා කරන කාම ගුණ පිටිපස්සේ ඇවිදලා කඹරන කැඹිරිල්ලක්ද කියලා. පණිදි මේකේ වචනේ අත්ත සම්මා පණිදිච කියලා මංගල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. පතිරූප දේස වාතෝච පුබ්බේච කත පුඤ්ඤත අත්ත සම්මා පණිදිත ඒතම් මංගල මුත්තම. ඒ පණිදි අතින් බලනකොට පණිදියක් නැති කෙනෙක් ලෝකෙ නැහැ. සුද්දෙක් ලියපු පොතක මම ලියලා තිබුණා කියවලා තිබුණා හැම සතෙක්ම වැඩ කරන්නේ එල්ලයක් ඇතුව කුඹියා වැඩ කරන්නේ උගේ කුඹි කුල ගැන එල්ලයක් ඇතුව වේයා වැඩ කරන්නේ වේ හුඹහ ගැන එල්ලයක් ඇතුව මීමැස්සා වැඩ කරන්නේ මී වදේ ගැන එල්ලයක් ඇතුව මිනිස්සයත් එහෙම තමයි නිසා මිනිස්සයාගේ තිරසනාගේ කිසිම වෙනසක් නැහැ හැම එකටම එල්ලයක් තියෙනවා මේක නිවන් දැකීම කියන එල්ලේ ගන්නේ තිරසනකේ බලාපොරොත්තු වෙන්න බෑනේ. මිනිස්සෙන්ගෙන් කීයෙන් කී දෙනාද කියලා. নিকමට හරි කිව්වොත් එහෙම මේ කටයුතු කරන්නේ මෙලෝ වශයෙන්ම සාක්ෂාත් කරන්න කියලා අද උප්පණ්ඩරෙන්ට ලක් වෙනවා. බිහිලුවට ලක් කරනවා ඔය ඔලියුණ රක් වෙලයි කිය. දැන් ඒක පොඩ්ඩක් අඩු වෙලා තිනවා. මුල් කාලේ ඔය 77 78 වගේ පමණ උත්සාහ කරනකොට දකින් දකින් හැම කෙනාම ඒ මූණ දිහා බල්ලා කරපු විහිළු දිහා බලනකොට තේරෙනවා අනේ කවදද මේ ජීවිතේක එල්ලයක් ඇතුව ගත කරන මිනිස්සෙක් හම්බෙන්නේ කියලා. හැම කිනාටම තියෙනවා ලාමක එල්ලයක්. ඒ නිසාම පරමාර්ථ එල්ලේ නැති වෙලා යනවා. ලාමක එල්ලයක් තිබීමම උත්තරම එල්ලයක් නැති කරන්න හේතු වෙනවා. හැබැයි උත්තරම එල්ලේ ගැන බය විචින කතාවක් කියන්නේ. මොකද්ද අපි සම්මා පණිධිය කියලා ගත්තාම ගිහියෙක් ඇවිල්ලා භාවනා කරනවා පෘථජ්ජනෙක් ඇවිල්ලා භාවනා කරනවා සමාධියක් ඇති කර ගන්නවා සමාධියක් ඇති කරනවා ප්‍රඥාවක් ඇති කර ගන්නවා ඇති කරගෙන අපි යන්න හදන්නේ අපි හිතමු මේ සාමාන්‍ය වචෙන් නිවන හොයන්නේ කියලා ඒක බෞද්ධයෙක් වශයෙන් අපිට බය නැතුව තියන්න පුළුවන් ඉල්ලේනේ මේ නිවන පිළිබඳ අවබෝධය කොච්චර ඉක්මනට විපරිණාමයටපත් වෙනවද කියලා බැලුවොත් ඒ මනුස්සයාට තේරෙයි මම පුංචි කාලේ නිවන කිව්ව හේතුව මොකද්ද තිල් ලකින්න ඉස්සලා නිවන කිව්වේ මොකද්ද? සමාධිය ඇති වෙන්න ඉස්සලා නිවන කිව්වේ මොකද්ද? ප්‍රඥාව ඇති වුණාට පස්සේ නිවන කියන්නේ මොකද්ද බැලුවොත් එමේ ලෝකෙ ඉච්ඡර සීක්‍රෙන් වෙනස් වෙන මොනම වස්තුවක්වත් නැහැ. නිවන පිළිබඳ අර්ථකතනේ තරම්ම සීක්‍රෙන් වෙනස් වෙනවා. ඉතින් එහෙම දෙයක් එල්ල කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ එහෙම දෙයක් එල්ල කරන්න මට ගමනක් යන්න පුළුවන්. අපිට පුළුවන් ස්ථිර තියෙන දෙයක් එල්ල කරන ඕන තැනකල එතෙන්ට යන්න. නමුත් අපි එල්ල කරන දේ විපරිණාමයට ලක් වෙනවා. කොහොමද ඒක එල්ල කරන්නේ? එතන තමයි පුදුචානන්දට අමාරුකමටපත් වෙන්නේ. මෙන්න මෙහෙම කරපන් කියලා වචනයක් දෙනවා. විමුක්තිය කියලා කියනවා, නිබ්බාන කියලා කියනවා, ගැලවීම කියලා කියන ගොඩාක් තියෙනවා. නමුත් මේ හැම එකම සිල් නොරකින මිනිහ රකින මිනිහ අතර වෙනස්. සමාධිය නැති කෙනා අතර සමාධිය ඇති කෙනා අතර වෙනස්. ප්‍රඥාව ඇති කෙනා අතර නැති කෙනා අතර වෙනස්. පරියන්කේ වාඩි වෙන එක නැගිටිනකොට ඒක වෙනස්. ඒ තරම්ම මේ අපි ඉස්සරහින් යන පණිදිය විපරිණාමයට ලක් වෙන එක. ඒ නිසා කවදා හෝ කාට හරි නිවන එල්ලෙවිච්ච ගමන් හීන් දාඩි දාන. ඉන්න තැන ඉන්න බැරුව යනවා. සහලවන්න පටන් ගන්නවා. වෙවුලනවා. ඒ මොකද ඒගොල්ලෝ හිතාන ඉන්නවා නිවන කියලා වෙන මොකද්ද එකක්. ඒ වෙනුවට නිවන නම් වෙනකොට අනේ මේ පුළුවන් තරම් ඉක්මනින් මෙන්න මේකෙන් ගලවලා දෙන්න මම මට අර පුරුදු තාලට ගෙදර ගිහලා බත් කාලා රැහැට පුදිය ගන්න තියෙන එකක් දැන් නැති වෙලා තියෙන්නේ. පුළුවන් තරම් ඉක්මනින් ආයෙත් අර පරණ පුරුදු එකට එනවා. ඒක තමයි සම්මාපණිති කියලා එකක් තියෙනවා. ඒ සම්මාපණිදිය කියන එක කිසිම වෙලාවක බෞද්ධයා හිතන දෙයක් නෙවෙයි. ඒක බෞද්ධකමට වදින හින පහරක්. ඒක නිසා මේ මූල සබ්බදම්ම මූලපරියාය සූත්‍රයේ ਸਰවචනන්සේ පෙන්ලා තියලා තියෙනවා මිනිස්සු පටලවා ගන්න දේ අතර 24 එකක් තමයි නිවන. නිවන කියලා හිතාගත්තොත් බොරුවක්. අපි යම් ආකාරයක නිවන කියන්නේ මෙහෙම එකක් කියලා හිතාගත්තොත් ඒක බොරුවක්. එහෙම සකහනක්, එහෙම ආකාරයක්, එහෙම නමක් දෙන්න පුළුවන් එකක් නෙමෙයි මේක. ඒ නිසා අත්ත සම්මාපණිති කියලා මේක කිව්වට ඒක අපිව අපේ පණිදිය හරහම වෙනස් වෙන්න සූදානම් කරනවා. බොයි හිතානින් එක කවදාකවත් ඉවර නෙවෙයි. ඒක නිසා මට විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මට මතකයි මම අපේ ප්‍රධාන පුස්තකාලයට ගියා ආර්ට් ෆැකල්ටි එකේ අනකොට තිබුණා ක්ෂණිකව නිවන් ලැබීමට කෙටි මඟ කියලා පොතක් තියෙනවා. නිකන් දෙන එකනේ මම ඉතින් කියෙව්වා ඉතින්. නිම නිකන් නිකන් ලම්බ වෙනවා මොකද ප්‍රශ්නේ කියලා. එතකොට බුද්ධ ආගම පණයෝලුවේ තිබුණේ නැහැ. ඒකේ ඒක වෙන්නේ නැති වගේ පොත් දෙක තුනක් තිබුණා ගල්ලච්චුවේ ගහලා තිබුණේ. ඒකේ ලියලා තිබුණා. උඹ යනමග නිවන දැක්කොත් වැසිකිළියට නොසෝදා හෙලා අසුචිතේ සලකපන් කියලා. මොකද නිවන දකින්න පුළුවන් එකක් නෙවෙයි. කදාකත් අපිට හිතා ගන්න බෑ. ඒ නිසා කවුරු හරි කිව්වොත් මේ මෙන්න මෙතන නිවන තියෙන ඇවිල්ලා බලපන් කියලා අම්මු බොරුව. නිවන කියන එක එහෙම කොහොමඩක්වත් සටහනක් ආකාරයක් දෙන්න බෑ. ඒ නිසා නිවන ප්‍රාර්ථනා කරන එකට කරන්න තියෙන දැන්න තියෙන ප්‍රාර්ථනා ඔක්කොම අතහැරපු දවසේ. ඔන්න නිවන හම්බ. ඒ නිසා නිවන කියන ප්‍රධාන බලාපොරොත්තු සුන්වීමක් කියලා කියන්නේ. කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ මේ පළවෙනි දවසේ මෙහෙම බණ කියන්නත් හොඳ නැහැ. මොකද රිට්‍රීට් එක කලින් ඉවර කරලා යනවා කට්ටිය. දෙ එන්නේ මොකද්ද ගෙදර ගෙනියන්න කියලා හිතාගන්නේ. මේ නිවනක් කියලා. නමුත් යමක් හිතාන හිටියානම් මේක නිවනේ කියලා අන්න ඒක පච කරලා ඒක බොරු කරපු දවසට තමයි යථාර්ථය මතුවෙන්නේ. ඒකට තව එකක් තමයි නිවනෙන් මෙපිට මොනවා හරි ප්‍රතපු මිනිස්සයාට ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා. හැබැයි නිවන ලැබෙන්නේම නැහැ. නිවනෙන් මෙපිට මොනවා හරි පතනවා කියලා හිතන්න. මන්ට අසක ලැබේවා මේ ෂුවර් එකට ඒක ලැබෙනවා. ඒක ලැබීම නිසා නිවන් නොලැබෙන්නේ. ඒක නිසා ලොකු සාංශ කියපු හොඳ වචනයක් මම මේ වෙලාවේ මතක් කරනවා. භික්ෂුවක් කරන ඕනම වැඩක් හරියනවා. කීයන්ට වගේ නෙවෙයි. ඇස් දෙකම පටන් ගන්න නස් අතරක් පටන් අරගන්න ඉන්දියාවේ කට්ටියක් අන්න ගහන දඹදිව වන්දනා කරන පටන් අරගෙන හරියනවා. හැබැයි මහානකම ඇර. ඕන දෙයකට අත තිබුත් භික්ෂුවට හරියනවා. මොකද මායя කැමති නිවන වෙනුවට වෙන ඕන දෙයක් දීලා එයා නිවන වළක්වන්න. ඒකට එයා දැනගන්න ඕනේ මේ නිවනෙන් මේ පිට දේවල් හරියනවා කියලා කියන්නේ නිවන නැති වෙනවා. ඒව ඒව අපලයට සිදුවෙන දේවල්. නමුත් ඒක නා හිතන්නේ එහෙම නෙවෙයි අම්මෝ අම්මා අප්පා කාලෙවත් හම්බුන්නේ අත්ත මුත්ත කාලෙවත් මෙහෙම එකක් හම්බුන්නේ කියලා මේ අල්ලගෙන යනවා ඒ නිසා අත්ත සම්මා පණිදිවල අපි මේ හිතන පතන දේ ලැබීම තමයි අපට තියෙන සාපේ ඒ තාක්කල් අපිට නිවන අරමුණු වෙන්නේ ඒක නිසා එන ඕනම දෙයක් වෙනස් වෙනවා. මං හිතපු හිතපු දේවල් මං ප්‍රාර්ථනා කරපු දේවල් මං නිවන ගැන ප්‍රාර්ථනා කරපු දේවල් මං අරමුණ ගැන ප්‍රාර්ථනා කරපු දේවල් තියල්ලම වෙනස් වෙන සුළුයි. ඒ නිසා මේ විපරිණාමයේම අත්ත සම්මා පණිදියක් කරගන්න මනුස්සයාට ඒ කියන්නේ දෙයක් බලාගෙන ප්‍රාර්ථනාවක් කරගෙන යන භාවනාවක් නෙවෙයි එන එන දේ වෙනස් වෙන බව කියන අනිත්‍යතාවය මුල් කරගෙන යන භාවනාවක් කියලා යම් කෙනෙක් එල්ලේ හදා ගන්නවා නම්, පණිවිඩය හදා ගන්නවා නම් ඒක පිළිබඳව ਸਰුවචනාංශයේ ඉංගියක් කරලා තියෙනවා. ඒ තමන් බලන බලන දේ වෙනස් වෙන බව දකිනවා මිසක් අහවල් දේ නෙවෙයි එල්ල කරගෙන භාවනා කරන්නේ නම් ඒ මනසයා එල්ල කරගෙන නෙවෙයි භාවනා කරන්නේ. බලන ඕන දෙයක් වෙනස් වෙන බවයි බලන්නේ. එහෙම කෙනාට දෙවියොත් අඳුරන බ්‍රහ්මියොත් අඳුරන මිනිස්සුන් වඩා නමෝ තේ පුරිසා ජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස තේනාපි ජානාමි යම්පි නිසාය ජහයති දීයනාන්සලා බ්‍රහ්මයෝ ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා ඒ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා මොකද යා භාවනා කරන්නේ මොකටද කියලා අහවල් එල්ලෙට කියලා දන්නේ නැහැ මතුවෙන හැමදේම වෙනස් වෙනවා මේකත් තේරුම් කරලා දෙන්න පුළුවන් වේද බෞද්ධයෙකුට ඒක බෞද්ධයෙකුට නිකන් මේ බිම්බෝම්බයක් හයි කරවන්නේ. මොකද හැම කෙනාම මේ නිවනේ පිළිබඳ අත්ත සමා පණිජේ පිළිබඳව මොකද්දෝ සැකිල්ලක් හිතානේ. ඒක තමයි අපි බුද්ධ ධර්ම කියලා හිතන්නේ. නමුත් බුද්ධ ධර්මය කියන්නේ මේ හිතන්නේ හැමදේම වෙනස් වෙනවා. අනේ ඒකට ලෑස්ති වුණොත් ඌ වටන්න බෑ කාටවත්. මායя මෝහණයටපත් වෙනවා. ඔබ යමක් පැතුවා නම් හිතුවා නම් ඒක ලැබුණත් ඒක වෙනස් වෙනවා. නොපැතුවත් ලැබුණත් වෙනස් වෙනවා. හැම වෙලාවෙම මේ වෙනස් වීම දකින්න එක ප්‍රනිධියක් කරගන්න හැටි. ප්‍රාර්ථනාවක් කරගන්න හැටි කිව්වොත් මොන්නම ලෞකික විශ්ේ කරත් එල්ල වෙච්ච නැති තැනකට මේ එල්ල වෙලා තියෙනවා. ලෞකික විශ්යන් වල තියෙනවා මේ තැනක් සහ වෙලාවක්. ටයිම් ස්පේස් තියෙනවා. මේ අත්ත සම්මාපණිතියේ ඒක ටයිම් ස්පේස් එහා පැත්තේ කාලයෙන් සහ දේශයෙන් එහාට ගිහිල්ලා තියෙන නිසා අහු වුණොත් දැක්කනම් මතක තියාගන්න ඕක බොරු. ඕක බොරු ඕක වෙහිම ඔප්පු කරાવી වෙනස් වෙවි. අත්ත සම්මාපණිතට ගියාට පස්සේ මේ වෙනස් වෙන දේ කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියන එක තේරෙනවා. වෙනස් වෙන බව කවදාකවත් වෙනස් වෙන. කොතමකවත් වෙනස් වෙන්නේ ඒකට බුරුම භාෂාවෙන් තියෙනවා ගාතාවක් නිච්ඡං අනිච්ඡන්ති වදಂತಿ සමනා ඝටම්පි බින්දේ කලහං කරොන්ති කියලා මේ සමණයෝ හාමුදුරු නිතරම අනිත්‍ය ගැන මිනිසුන්ට කියලා දෙනවා. නිච්ඡං අනිච්ඡන්ති. නිතරම කියනවලු අනිච්චයි අනිච්චයි අනිච්චයි අනිච්චයි කියලා ඔක්කොටම කියලා දෙනවා. ඒනොට කැපකාරයා තියෙන බලම් මුට්ටියක් කැඩුනා ඌට ගහනවලු. ගටම්බි බින්දේ කලහම් කරොන්තේ. වතුර ගේන කලයේ බින්දුනත් කැපකාරයාද නිතර උදේ ඉඳලා හැන්දෑනකම් කියනවා අනිච්චයි යෝග අනිච්චයි යෝග අනිච්චයි අනිච්චයි තමයි කියලා. හැබැයි ගටම්බි බින්දේ කලහම් කරොන්තේ. මැටි කලයක් කැඩුනත් කැපකාරයට ගහනවලු. අනිත්‍ය පිළිගන්නේ. ඕක මැටි කලයේ මොන නිත්‍යද? ඒ වගේ අපේ දවස පුරාම කරන වැඩවලදී අපි අල්ලාගෙන තියෙන පහුරු අල්ලාගෙන තියෙන තැන. මට සං කියනවා මේ සංයෝජන කියලා හැකිලි මොනවා හරි එකක් අල්ලගෙන අපි මේ යන්න හදන්නේ ඒකේ ප්‍රශ්නයක් නැහැ හැබැයි මතක තියාගන්න මේ අල්ලපු දේ ඇල්ලුවාට පස්සේ වෙනස් දෙයක් පාඩපත් වෙනවා ඒක මේ කුමාරතුංග මොණිදාස් මහත්තයා කිව්වේ රලක බිඳුම රල හැම්පෙමින් පමහමාරයි මලක පිපුම මල පිපුමෙන් හමාරයි මල පිපිටලා හැචනකොට ඒ පොරොත්තු පොහොට්ටු බලාපොරොත්තු රාශිය හරිම ලස්සනයි සුන්දරයි නමුත් මේක පිරිල පෙති හැලිලා තැරි ගහිලා බට්ට ඊට ආවට පස්සේ මොන ලස්සනද ඒක යල පෙරලීගෙන එනකොට හරිම ලස්සනයි මොහොත වැල්ලේ වැදිලා තැරි ගහිලා ගියාට පස්සේ ඔක ලස්සන ඉවරයි ඉර නගින්න එනකන් අපි මොහොත බලන්න යනවා මොහොත අයින්ට ඉර නග නැග්ගට පස්සේ හංග්ලාස් දානවා අනේ නොදකින් කියලා. ඔය හැම එකකම ඔය තියෙන අනිත්‍ය භාවය නැතුව අපි මේ හදන්න හදන සාහිත්‍ය දිහා බලනකොට ඒකම විහිළු සාහිත්‍යයක්. නිසා භාවනා කරන කෙනා නිතරම මතක තියාගන්න පණිවිඩයක් තියෙනවා. එල්ලයක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ හැමදේම වෙනස් වෙනවා කියන එක. ඒක හොඳට අල්ලන්න පුළුවන් කමටහන් සුද්ධ කරනකොට කණපින්දම් ගන්න හැටි. අරවල දේ මෙහෙම නැති වුණා, අරක දේ මෙහෙම නැතුණා කියලා අඬන්නේ. පණිතියේ තියෙන දුර්ලකම්. ඉතින් දේශනාව හමාර කරන්න ඉස්සලා පුබ්බේචකත පුඤ්ඤතා කියලා තව කාරණාවක් කියන්න තියෙනවා. මේවා තීරුම් ගන්න පෙරකල පින තියෙන්න පෙරකල පිනට පහළ වෙන ඥානයට කියනවා මේ ධාවේ කියලා උප්පත්ති ප්‍රඥාව. හැමෝට මේක පිටින්නේ නැහැ. යම් විදිහකට මන් දෝ අඩුපාඩුකම් සහිත එක්කනාට හීනමානී ඇවිල්ලා එයාට උපපති ඥානෙ හිටින්නේ මොන වගේ අඩුපාඩුකම් තියෙන ඇත්තන්ද සාමාන්‍ය පෙනුමේ රූකඩේ පේන්න තිබුණත් උපපති ඥානෙ තියෙනවා කියලා කියන්න බෑ ඊට පස්සේ උපපති ඥානය අවුරුදු 50ක් මේ ජීවිතේ ජීවත් වෙන්න ඕනේ ඉන්ද්‍රිය පරිපාකයට අවුරුදු 40 පෙරනට පස්සේ තමයි ඥාන දශකයට අපි එන්නේ ඉතින් ඒක නිසා ඒ අවුරුදු 40ත් මැට්ටෙක් විදිහට ජීවත් වුණා නම් මේ ලෝකේ ලැබිය යුතු අත්දැකීම් ලැබෙ නැත්තම් ඌ නිකන් පැදුරට නාග වෙච්ච නාකියෙක් මිස කවදාකවත් අත්දැකීම් සහිත කෙනෙක් නෙවෙයි. ඒක අපි පරිසරත් එක්ක ගැටුම හරහා ලබා ගන්න ඥාන එහෙම නැත්නම් මේ පොතේ දැනුම ලෞකික ඥානය. මේ දෙකටම යහ එකක් තියෙනවා ස්ථානෝචිත ප්‍රඥාව කියලා. තන්වැසි නෝන කියලා එකක්. ඒක ඉතාමත්ම කලාතුරකින් කෙනෙක් ගාව තියෙන. ඔය කොච්චර දැනුම තිබුණත් ඒක දැනට යොදවන හැටි. කොච්චර උපත්ති ඥාන තිබුණත් ඒක යොදවන හැටි ඒක පුදුමාකාර පෙරකල පිනකුත් තමයි. මෙලෝ වශයෙන් ලැබුව අත්දැකීමනුත් තමයි. හැබැයි ඒක ඊ තැනට යෙදවීමට අවශ්‍ය වේලාවට අවශ්‍ය මාත්‍රාවට අවශ්‍ය දේ යොදවන්න බැරි නම් වඳුර අතට අහුවෙච්ච දැලිපිය වගේ උද්දට කැපෙන පිහියක් අද විද්‍යාවට වෙලා තියෙන එකයි අමනයන් අතරපත් වෙලා. හොඳ දැනුමක් අමනයන් අතරපත් වෙලා පොරවක් අතර ගත්ත ගහලෙක් වගේ එහාට වනනවා මෙහාට වනනවා. එසා පුබ්බේච කත පුඤ්ඤතා තියෙන කෙනා කටයුත්තක් කරනකොට මාත්‍රාව දන්නවා, වේලාව දන්නවා. ඒක ප්‍රධානම ප්‍රශ්නයක් තියෙනවාද මේ භාවනා ජීවිතයේ මේක පුහුණුවකින් ලබලා දෙන්න පුළුවන් එකක්ද නැත්නම් ගෙන ආපු පිනක්ද කියන එක. නිවන් ලබන්නම පතාගෙන ආපු කට්ටියද අපි දන පාරමිතා පුරුපයත් ගන්න පුබ්බේච කත පුඤ්ඤතා තියෙනවා. ඉතින් එහෙමනම් ඒගොල්ලෝ භාවනා නොකර ඉඳලා නිවන් දකින්නවද? එතෙන් පුබ්බේච කත පුඤ්ඤතා නැහැයි කියලා පෙරපින නැහැයි කියලා භාවනා කරන මහන්සියල වැඩක් නැද්ද? මේ ප්‍රශ්න දෙකට මොනම විදිහකින්වත් උත්තර දෙන්න බෑ. යම් කෙනෙක් මේ විශේෂ ඥාන ලබන්නේ පෙර කළ පිනකින්මද? එහෙම නැත්නම් මේ පාරමිතා කියලා අපි සිංහලෙන් කියනවා. එහෙම නැහැ පාරමිතා නැති මිනිස්සේ මේ සාසනේ කටයුතු කළ වැඩක් නැද්ද? මෙන්න මේ දෙක මේ මේ මේ කියන කාරණාවේදී කිසි විදිහකට පොදු උත්තරයක් දෙන්න බෑ. හැබැයි Tamanට Taman පරීක්ෂා කරන්න පුළුවන්. තමන්ට දැනගන්න පුළුවන් මම මේ පත්මා බැලුම් බාලා වගේ ඉපදිච්ච මේ ලැබිච්ච ජීවිතේ මේ පෙරකල පින අනුව මබේ පුබ්බේච කත පුඤ්ඤතා අනුව අත් සම්මාපණදී හැදිලා තියෙනවා මම මේ ජීවිතේ ගත කරන්නේ මෙන්න මේ පරමාර්ථයටද කියලා කාගෙන්වත් අහන්න යන්න එපා කිසිම කෙනෙක් නෑ මේ ගමනේදී කරටක් දාගෙන යන්නේ පීනනෝට කරටක් දාගෙන පීනන්න බෑ කඹේ විදිනකොට කරටක් දාගෙන කඹේ විදින්න බෑ ඒ නිසා අපි සමූහයක් එක්ක ගියොත් මෙහෙමනම් චේතයකි. ඝන සංඥාවට සමුහයට කැමැති නම් ඒකට පෙරපින් නෑ. ඒකනම් චේතයකි සුද්ධෙම්ම කට ඇරලා. හුද්දේ කලාව දන්නේ නැත්නම් විවේකයේ දන්නේ නැත්නම් ගණයා කෙරේ කුලයා කෙරේ බැඳිලා නම් එහෙ නැති පැහැදිලිවම කේතයකි පුබ්බේශ කත පිඤ්ඤතා නෑ. පින තිබුණාට පින තේරුම් ගන්න බෑ. පුබ්බේශ කත පුඤ්ඤතා තියෙනවා නම් හුදේ කලාවට කැමැති වෙයි. එහෙම නැත්නම් විවේකයට කැමැති වෙයි. එහෙනම් විශ්‍රාමයට කැමති වෙයි. එහෙනම් අසහනයට අකමැති වෙයි. ආතතියට අකමැති වෙයි. ඉතින් මෙච්චර අසහනෙතියදී මෙච්චර ආතතියදී ඒකම යෙදී බැඳී ගත කරනවා නම් Tamange හැකියාවෙන් ඉතින් ඒ කියන්නේ පින නැහැ කියන එක තමයි කියන්නේ. මන්ද කලෝ පින්නොකලේ කියලා කතාවක් තියෙනවා අපේ පැත්තේ. ඒ නිසා පින තියනවද නැද්ද කියලා තනුංගේක බලන්න යන්නත් ඒවා හරිම භයානකයි. පොදු න්‍යාය හදන්න යන්නත් ඒවා හරිම භයානකයි. හැබැයි Taman පැත්තෙන් බලන්න මම මේ හම්බෙච්ච අවස්ථාව ශිල්පෙන් එnde end end ටික ටික ටික ටික වැඩෙන තාලට වැඩ කරගෙන යනවනම් ඒ Taman ඉගෙන ගන්න දේ මොන්නම හේතුවක් නිසාවත් වෙන කෙනෙකුට දිනනට වැඩක් නැහැ. මොකද යා ඉන්නේ වෙන පරිසරයක. ලෞසාංශය අපත් වෙන්න කිට් වෙලා කියලා තිබ්බලු. අනේ මගේ බනවල්ල මං කාට දීලා මැරෙන්නද කියලා. අවුරුදු 100කට 100කට කිට් වෙන්න ආසන්න කාලයක් එකතු කරගත්ත දේ පුංචි පුංචි දේවල් එකතු කරේ. කිසිම කෙනෙක් ලෑස්ති නැහැ ඒක ගන්න. ඒගොල්ලන්ට ඕනේ කුට්ටි වතෙන් චීස් කෑලි වගේ දේවල් ඉල්ලන්නේ. නමුත් එක එක තැන්වල එකතු කරපු දේවල් මං කාටද මේ බනමල්ල දීලා මැරෙන්නේ කියලා කියලා තියෙනවා. ඒ කාටත් පශ්චාත්තාපය. මානවයාගේ ප්‍රධානම මානවයාගේ දිනුවට තියෙන ප්‍රධානම පාඩුව තමයි තාමත්ම ඥානවන්තයා මැරෙනකොට මේ පොදිය පිටින්ම අහගන්න. මුකොමඩක්වත් දෙන්න බැහැ නිසා දැන් බලනවා ප්‍රොජෙක්ට්ස් දාලා. වයසක ඇත්තන්ගේ ක්‍රෝමසෝම අරගෙන ඒ මයිටොකොන්ඩ්‍රියා වල වෙන්න ඇති කියනවා මේක තියෙන්නේ මේක අරගෙන ළමයෙකුට දෙන්න පුළුවන්ද කියලා. ඒ අර එක්කෙනෙක් ඉවර කරන ඥානය මේකට දෙන්න. අයිතන පොඩි එකක් සවුත්තු කරයි කියලා. ඒ නාකින්ගේ කුණු කන්දල් මේකට රිංගෝලා පොඩි එකා තවුත් වෙනවා. ඊට මීට වැඩිය ලේසි මේ ජීවිතෙත් එක්ක හැප්පිලා මේ දුකත් එක්ක ඉඳලා එන ප්‍රශ්න වලට මුහුණ දීලා එයා විසින් එයා උපය ගන්න ඕන දේ මේ මිනිස්යාගෙන් ඒ දරුවන්ගෙන් නැති කරන જાතියට දෙමව්පියෝ කියලා කියනවා. දෙමව්පියෝ දෙන්නේ දරුවට කවදාකවත් අත්දැකීම ලබන්න. ඒව අරසා කරලා අම්මලා කැමති ටික විතරක් දෙනවා. තාත්තලා කැමති ටික දෙනවා. ඊට පස්සේ ගුරුවරු ටික ඊට පස්සේ උන් පන්ති කාමරයට හිර කරලා හරක් ගාලකින් හරක් වගේ උණ්ඩ දෙන්නේ නැහැ. බුදුහාමුදුර විතරයි කියලා කියනවා. මෙන්න පුතේ තියෙනවා. සිවුර ඵලයන් ගිහිල්ලා පින්දු පාද කරන කාපං. අන්න සිවුරු කැලක් වටලා තියෙන හදගෙන හදපන් ඇඳපන් මෙන්න ගස් මුල් තේන අතරයි ඉඳපන් මං ඒකට වග කියන්නම් කියනවා ඒ තරම් විශ්වාසයි බුදුහාමුදුරන් මේ ජීවපතේ කියන එක ඕන දැනක තියෙනවා රජ සම්පත් ඉල්ලන්න යන්න එපා රජ සම්පත් බහලා ඇවිල්ලා තියෙන්නේ එහෙම විශ්වාසයක්වත් දෙමව්පියන්ට නැහැ ඒකයි මේ බැංකුවල සල්ලි තැන්පත් කරලා පුබ්බේචකත පුඤ්ඤතා පැත්තකදී විචාවයි රක්ෂණ සංස්ථාවක් කරන් දීලා බැංකු තැන්පත් කරලා ලස්සන කෙල්ලෙකුට කසාද බඳලා අරු මර හැම ගහලා සූපු කළා කියලා තමයි මරණකම්ම හිතට සන්තෝෂයක් නැ දෙමෝපියන්. පව් කියලා හිතෙනවා. පව් කියලා හිතෙනවා මොකද මට හිතෙනවා පොඩි උන් හරි වාසනාවන්තයි. මේ දෙමෝපියෝ නවරකට යොමු කරන්නේ නැත්තම්. හැබැයි දෙමෝපියෝ කවදාකවත් නරකින්න නෙවෙයි කරන්නේ. එහෙම එහෙම හිතලා නෙවෙයි කරන්නේ. මම මගේ අම්මා අප්පච්චි අඳුරනවානේ. ඉතින් ඒ ඒ පින ඒ ඒ කර්මේ හැටි උන්දලා ගැට ගහලා කොහොම හරි මට ගෑණියක් කරන් දෙන කොච්චර මහන්සි වුණා. මගේ තියෙන මූණේ ගැතකම නිසා අන්තම් බේරිලා ඉන්නවා මිසක්කා. එහෙම නැත්නම් ඒක හරි උණ වගේ ඒගොල්ලන්ට ඒ නිකම් නේ පොඩි පුතා කරන දෙයක් කරපන්කො මේක මේ මේ දැන් මේ කලවයස් හරිනේ මේක මොකක් හරි කරපන්කො කියලා ඒ පව් කියලා හිතනවා. උන්ට වෙලාවට මයි ළඟ ඒ වගේ බාගෙට පැවිච්ච උත්තරයක් තිබුණා. නැත්තම් මමත් කොටු. ඒ තරම්ම මගේ අම්මටත් ආදරේ, අම්මා මටත් ආදරේ. නමුත් මේ ආදරේ හරහා කොහෙද යන්නේ? කෝ අපේ පෙරකන පින මතු වෙන්න. ඒක නිසා මේ තෝවන් ආදී මාර්ගඵල ඥාන වලට යනකොට ගඟ දෙක ඉහළට යන්න වෙනවා. ඒකයි මම කියන්නේ මේ දෙන්නෙක් එක්කටක් දාගෙන යන්න එපා. තමන්ගේ වැඩේ තමන් කරන්න යනවා නම් කිසිම බාධාවකුත් නැහැ. ඒ නිසා මේ අද මාත්‍රකාවේ මම හිතා හිටු මාත්‍රකාවට ප්‍රවිෂ්ටි ලබා ගන්න මට අද බැරි වුණා. නමුත් අපිට තවස් කීපයක් තියෙන නිසා අපි බලමු මේ කියන විදිහට මේ බහූකාර ධර්ම කොහොමද මේ අපි බලාපොරොත්තු වෙන සෝතාපට්ටි මාර්ගයට ඵලයට උදව් කරන්නේ කියලා මූලික කලාලේලා ගැනීමලා කූඩාරම ගහිල්ලක් විතරයි මම අද කරන්න හේතුනේ. නමුත් මේ පිළිස් ඔක්කොමලා අලුතෙන් ආපු කට්ටිය බොහොම අඩුයි. ඔක්කොමලා දන්න අය නිසා මම හිතනවා ඒ තොරතුරු පටලවා ගන්න එකක් නැති වෙයි. මේ කරගෙන යන වැඩේට ධෛර්යයක් කරගෙන නිතිපතා එක දෙයක් එක දිගට කරගෙන යන්න ශක්තිය ධෛර්යය බලය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා සියලු දිනාට සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා